ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිත්වානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිතං චත්තාරෝ සතිපට්ඨාන සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරු ප්‍රමුඛ සදා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැම දිනම දැන් සෝදානම් වෙන්නේ සසර දුකින් නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් පිටක් ශ්‍රවණය කරන්ට එනිසා හැම දිනම කය එක තැනක තියෙනවා වගේ සිතත් එක්තෙන් කරගෙන නොයෙක් නොයෙක් කරුණු වල සිත දුවන්නට නොදී බොහෝ හොඳින් බොහෝ වමනාවේ මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි මේ මක්ුණක් පරක් තිරක් නැති අනවරා වූ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැමදෙනාම බොහෝ කාලයක් ආපුවය ඇවිත්තාය නමුත් භවයෙන් වැහිලා නිසා ඒ අතීතය අපිට පෙනෙන්නේ නැහැ නමුත් නොපෙනුණත් මේ සසර ස්වභාවය ඒ තරම් සුඛජනක නොවන නිසා දුක් සහගත නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අතීතයේදී ඒ එකම ශාසනයවත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා ඇසුරු කරන්නට බලපෑම නිසා තාම මේ සංසාර ගමන අපි ඒ නියත දුවන සැරිසරණ ඇතු වෙලා ඉන්නවා. පින්වත්නි නොපෙනෙන අතීතය පැත්තකින් තබන්න. තවම නොපන්න අනාගතය පැත්තකින් තබන්න. තමන්ගේ මේ ජීවිතයට තමන්ගේ සිහිය නුවණට යොමු කරලා බලන්න. මහා සාගරේ ජලය තියෙනවා එක තැනකින් වතුර දෝතක් කරගෙන පිව්වහම අපිට තේරෙනවා වතුර ලුණු රහයි කියලා. ඒ එක වතුර දෝත අපිට මින්මක් වෙනවා අනන්ත අපරිමාණ ජල සාගරේම පැන ගන්න ඔක්කොම වතුර දුරයි කියලා. ආපහු තව තව තැන් වලින් බීලා බලන්න ඕනේ. ඒ වගේ නොවනක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ඇති අනන්ත පරිමාණ සංසාර සාගරේම මැන ගන්න. ඊට පස්සේ අතීත අනාගත කියලා අමුතුවෙන් හිතන්න ඕනේ. ඒ නිසා අද දවසේ මේ ජීවිතයේ සිහිය නුවණ යොමු කරලා බලන්න. ඉපදුන හැම කෙනෙකුටම අම්මේ තාත්තේ කීරියා ඉන්නවා නම් සහෝදර සහෝදරවරු ඥාති හිතේසින් යාළු මිත්‍රයෝ හිටියනම් ඉන්නවා නම් ඒ ඉන්න බව ඇත්තක්. මේ මිනිස්සු අපි කවුරුත් ඕපාතිකව ඉපදුනේ නැහැ. එතකොට ඒ හැම කෙනෙකුගේම දෙමව්පියෝ සහෝදර ඥාති හිතේසින් ඉන්නවන ඒ අයගේ අපි වෙන වෙලා හෝ අපෙන් ඒ අය වෙන වෙලා දුක් විඳින්න වෙන දවසක් එනවාමයි එක්කෝ ඇවිල්ලා ඇති එක්කෝ එනවා අපි උපදින හැම ජීවිතයකම මේ කතාව මේ විදිහටමයි ඒ හැම තැනකම මේ විදිහටමයි අපේ සිත් ඒ අරමුණ එක්ක බැඳෙන්නේ අද පින්වතුන් පින්වතුන්ගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට දුව දරුවන්ට මොනතරම් ආදරේද මොනතරම් සෙනෙහසද ඒ අය අසනීපව ළඩැතුව මරනවා ඔයගොල්ලෝගේ ජීවිතවලට දුක එනවා නේද පින්වතුනි උපදින හැම තැනකම මේ සිත අරමුණු වල බැඳෙන්නේ මේ විදිහටමයි ඒ නිසා ඒ හැමතැනකින්ම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය එනවාමයි. ගෙවුණු සසෙ සසරෙත් ලැබෙන්න තියෙන සසරෙත් ඉන්නකොට ඉන්නවනම් ලෝකේ අපිට උරුම වෙන්නේ මේ වගේ කිනක තේරුම් ගන්න මේ ජීවිතය එක් නිදසුනක්. ඒකත් පැත්තකින් තියන්න. තමන්ගේ ශරීරස්ත ස්වභාවයේ මුල් කාරණාව කරගෙන ඉපදුණු දවසේ ඉඳලා මේ මොහොත දක්වා වෙනකොට මොනතරම් දුක් විඳලා ඇද්ද? කායික දුක්, මානසික දුක්. එහෙනම් ඒ හැම ජීවිතයකම මේ ස්වභාවය උරුමයි. එකක් ඇත්ත කියන කියන්නේ. ඊට පස්සේ මෙනෙහි කරලා බලන්න අපි හැම කෙනෙක්ම ඉපදුනාට පස්සේ මේ ජීවිතය ජීවත් කරනවා ජීවත් වෙනවා අපි. අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද කියලා බලන්න. හොඳට විමසුවොත් විමර්ශනය කළොත් අපිට හම් වෙනවා උත්තර දෙකක්. එකක් තමයි හැම කෙනෙක්ම මුළු ජීවිත කාලය පුරාවටම මේ හොයන්නේ දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරගන්න සැප සතුට දෙක තමන්ගේ ජීවිතයට ලං කරගන්න ක්‍රමයක්. හැම කෙනෙක්ම උත්සාහවත් වෙලා තියෙන උත්සාහවත් වෙන්නේ නොඑක් විදිහට තමන්ගේ ජීවිතය සැපවත් කරගන්න. තමන්ගේ ජීවිතයෙන් දුක් අයින් කරගන්න. නමුත් අවාසනාවන්ත කාරණාව ලෝකෙ තුල හැම කෙනෙකුටම මුළු ජීවිත කාලය පුරාවටම යමක් සඳහා නම් උත්සාහවත් උනේ නොලැබිලා තියෙන්නේ ඒ ටිකමයි. හැම කෙනෙකුටම නොලැබුණේ මොකක්ද? සැප සතුට දෙකෙන් ගිරිච්ච දුක සම්පූර්ණයෙන් අයින් වෙච්ච ජීවිතයක් ලබා ගන්න හැකියිම. නමුත් ලෝකෙ තුල මෙච්චර උත්සාහවත් වෙලා දුක අයින් කරගන්න බැරි වුණා සැප සතුට ළඟා කරගන්න බැරි වුණා නමුත් මේ මෝඩකම අපේ අතහැරෙන්නේ නැහැ. හරියට අර මල් කපුන් හරියට වගේ. ඒ කතාව දන්නවද? එක දරියෙක් බඩගිනි වෙලා කෑමක් හොයාගෙන කැලේකට ගියා. කෑම හොයාගෙන යනකොට ඈත තියා දැක්කා රතු පාටට මස් වැදලි එල්ලිලා තියෙන ගහ නරියට හරි සතුටුයි. හරි ඉක්මනට මස් තියෙන ගහ ගාවට දිව්වා. ලං වෙනකොට දැක්ක ගහේ උඩ නෙමෙයි ගහේ යටත් මස් වැටිලා තියෙනවා. මොකද දිව්වා. ගිහිල්ලා විම තියෙන මස් කියන සංඥාවෙන් හඳුනාගත්ත ඒ අරමුණක් දෙක කපල බැලුවොත් මස් නෙමෙයි. එතකොටම ගහෙන් එකක් දෙකක් වැටුණා. වැටෙනේවටක් ගල හපල බැලුවා ඒකත් මස් නෙමෙයි. මොකටද මේ නරිය රැවුලා තින්නේ එරබුදු මල් පිපිච්ච ගහකට. එරබුදු මල්. දැන් ගහ යට තිබුණේ වහපල බැලුවා ඒක මස් නෙමෙයි. ඒ වෙලාවෙම බලාගෙන ඉඳිම වැටුණා වැටෙනේවත් මස් නෙමෙයි. වැටිච්චේවත් මේ දෙකේ මාධ්‍යකීමක් ගන්න බැරි ඒ මෝඩ නරියා හිතනවලු මෙහෙම. ගහ යට දිවිච්ච දේ මස් නොවුනට ගහින් වැටුණු දේ මස් නොවුනට ගහ උඩ තියෙන දේ නම් මස් කියලා බලාගෙන ඉන්නවලු මස් තියා. ඒ වගේ අපිත් මේ නරිය කරපු වැඩේමයි කරන්නේ. ජීවුණු සැප තියනවා කියලා දුවගෙන ආවා. නමුත් බැලුවාම ගෙවුණු අතීතයේ දිහා බැලුවාම ජීවිතේ හැම ලොකු සැපක් නැහැ. සැප විඳින්න උත්සාහවත් වෙච්ච බවක් නම් තියෙනවා. නමුත් සැප වෙලා සැපවත් වෙලා නැහැ. දුක අයින් කරගන්න උත්සාහවත් වෙච්ච බව නම් තියෙනවා. දුක අයින් වෙලා නැහැ. ගහයට තිබුණේවා මස් නෙමෙයි වගේ ගෙවුණු අතීතේ නම් එහෙම සැපක් නැහැ. ගහෙන් වැටෙනේවා වගේ දැන් වර්තමානයකත් ජීවිතේ සැප අයින් කරගන්න සැප ලබා ගන්න දුක අයින් කරගන්න හදනවා. නමුත් සැපවත් වෙලා නැහැ දුක අයින් වෙන්නේ නැහැ. ගෙවුණු අතීතයත් ඉක්ුත් වීම පවතින වර්තමානයත් කියන දෙකේ අත්දැකීමක් ගන්න බැරි අපි අනාගතයට සයාගෙන ඉන්නවා හෙට දවසේ නම් සියලුම ප්‍රශ්න ගැටළු නැති කරලා දුක් නැතුව සැපෙන් ඉන්න පුළුවන් කියලා අනාගතයට සයාගෙන ඉන්නවා. හරියට අර නරියා ගහ යට තියෙන දේ මස්නෝ මස්නෝ උනට ගහෙන් වැටුණු දේ මස්නෝ උනට ගහ උඩ උඩ තියෙන නම් මස් කියලා බලාගෙන ඉන්නවා වගේ. නමුත් අතීතයේ කියන දේත් අපේ පයපාමුලට අනාගතයේ කියන දේත් අපේ පයපාමුලට ආපු දවසට මේ වගේ ස්පර්ශයක්මයි වෙන්නේ කියන කාරණාව අපිට හිතා ගන්න බැරි වෙලා. ඉතින් හැමදාම සැප කියන එක අපිට මනෝමය සංකල්පයක් වෙලා ජීවිතේ කවුරුව සැප විඳින අය නැහැ. මේ ඔක්කොම සැප හොයන අය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ අරමුණු ගන්න රස්තියවද විවි අරමුණු හොය හොය මේ ඇවිදින මොකටද ජීවිතේට සැප හොයනවා. සැප හොයන කෙනෙක් වෙනවා සැප විඳින කෙනෙක් වෙන්නත්. ගෙවල් දොරවල් හදන්නේ යාන වාහන ගන්න මේ එක එක ක්‍රම උපාය හොයන්න මොකටද? සැපවත් වෙන්න ක්‍රම හොයන්නේ. ජීවිතයේ සැප පිරලා තියෙන මේ වගේ ක්‍රම හොයන්න ඕනේද අපිට? නෑ. එතකොට මම මතක් කළේ ලෝකයේ අපි හැම කෙනෙක්ම ජීවිතේ පුරාවටම කලේ සැප හොයන එක දුක අයින් කරගන්න උත්සාහවත් වෙන එක නමුත් අපි කාටත් බැරි වුණා. ඒකට හේතුවක් තියෙනවා. දුක අයින් කරගන්න හදන අපි දුක ඇති වෙලා තියෙන හේතුව කොතනද කියලා හොයලා නෙමෙයි දුක අයින් කරගන්න හදන්නේ. සැප හොයන්න උත්සාහවත් වෙන අපි සැප ඇතිවෙච්ච හේතුව කොතනද කියලා සැප ඇති කරගන්න කාරණාව මොකක්ද කියලා හොයලා නෙමෙයි ඒක කරන්න හදන්නේ. ඔහේ තුවන්නම් වාලේ තුවන සමාජ රටාවකට එකතු වෙලා ලෝකය අනුකරණය කරමින් දුක අයින් කරන්න සැප හොයන්න උත්සාහවත් වෙන එකට භාවතක් ගන්නෑ. පින්වතුනි හරියට භාවතක් නැතුව යන ඉලක්කයක් නැතුව ඉලක්කය සපුරා ගන්න මාවතක් නැතුව පාරට බහලා යන එකට කියනවා හිත හැරුණු අතේ යනවා කියලා. ඒ වගේ දුක නැති කරගන්න අද දවසේදී මේ ලෝකයා කටයුතු කරන ක්‍රමයක් හරියට හිස හැරුණු අතේ කෙනෙක් යනවා වගේ. ඉතින් මේ ලෝකයාගේ දුක නැති කරගන්න මාවතේ වැරදි වැරදිකම වැරද්ද දැකපු නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වුණේ. අනේ මේ ලෝකයේ දුක දන්නේ නැහැ. දුක ඇති වෙන හැටි දන්නේ නැහැ. දුක නැති තැන නැත්තම් සැප තියෙන තැන දන්නේ නැහැ. ඒ සැප ළඟා කරගන්න යන මාවත දන්නේ නැහැ. මෙන්න මේ ටික මම ලෝකෙට පහදලා දෙන්න වුණේ කියන මහා කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා අපිට දේශනා කළේ හැමදාම අපි හොයපු අපි හොයන ප්‍රශ්නෙට පිළිතුරු. අපි නොදන්නවා වුණාට අපි මුළු ජීවිත කාලෙම හෙව්වේ සැප සතුට ළඟා කරගන්න දුක ජීවිතයට අයින් කරගන්නනේ. අන්නේ කාරණාවමයි බුදුදහමෙන් පෙන්නන්නේ. වෙන මොකුත්ම නෙමෙයි සැප සතුට දෙක තියෙන්නේ කොතනද? ඒකට තියෙන මඟ මොකද්ද? දුක තියෙන්නේ කොතනද? කොහොමද ඒක අයින් කරන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් ඒ ධර්මතා හතර ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ ඊට යන ප්‍රතිපදාව පනවනවා. මහණෙනි මේ එකම මගයි. මහණෙනි මේ එකම මගයි මොකද්ද? සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙනට හැඬීම් වැළපීම් නැති කරන්න ඉක්මවන්න දුක් දුම්නස් නැති කරන්න උණු දුකේ නැති පැත්ත වෙන්න මාර්ගඵල ලබන්නට නිවන අවබෝධ කරගන්නට සැප ලැබෙන පැත්ත පෙන්වනවා. මෙන්න මේ සතර සතිපට්ඨානයයි දුක අයින් කරන්න සැප ලබා ගන්න තියෙන එකම මගයි කියලා ඒකට යන මඟ පෙන්වනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනවා නම් එයා බොහෝ කාරණා බොහෝ දේ නොදන්නවා වුණා. අනුක්‍රමයෙන් ටිකෙන් ටික දුක යාගේ ජීවිතේ පාහින් වෙලා සැප සතුට දෙක සැනසෙල්ල කියන එක ජීවිතයට ටිකින් ටික ලඟ වෙනවා. ඒ නිසා කිමතුනි මේ ජීවිතයට සාන්තියක් මේ ජීවිතයට රැකවරණයක් ලබා ගන්න ඕනේ නම් හැම කෙනෙකුම මේ බුදුහාමුදුරුවෝ වචනය ගැන විශ්වාස තබා ගන්න වෙනවා. මේ සතිපට්ඨානය විස්තර කරන්න ඉස්සර වෙලා තවත් කරුණක් මතක මතක් කරන්න ඕනේ. ඒක තමයි පින්වතුනි අපි ගොඩාක් වෙලාවට තීන්දුව తీරන ගන්නේ මේ අවුරුදු 50ට 60ට පෙනෙන අපේ මේ ජීවිතය දිහා බලලා විතරයි. මේ ජීවිතේ පුරාවට දුකක් නැතුව ඉන්න පුළුවන් නම් අපි සෑහීමටපත් වෙනවා. සතුටක් තියෙනවා නම් සෑහීමටපත් වෙනවා. අපිට වෙන දෙයක් අවශ්‍ය නැහැ හොයන්නේ නැහැ. නමුත් මේක මේ අවුරුදු 50 ප්‍රශ්න විතරක් නෙවෙයි. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙක්. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුට උදේට හරි දවල්ට හරි රැයට හරි දවසක එක වේලක් අපි කන්න දුන්නොත් ඒ මිනිස්සගේ මුළු ජීවිතේටම අපි යමක් කළා වෙනවද? එකපත් වෙලා මුන්නතරයි. ඒ වගේ අනුරාගෝ සංසාරට සාපේක්ෂව එකම ජීවිතයක් දුක් කියන මාත්‍රයක්වත් නොලබා සැපම කියන තැනකින් මුළු ජීවිතේම ජීවත් කළා. හරියට අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙකුට එකපත් වෙලා දුන්නා වගේ විතරයි. මේ අවුරුදු 50න් 60න් පස්සේ කවුද තමන්ගේ ජීවිතයට රැකවරණයක් ලබා දෙන්නේ? කවුද ජීවිතයට නිදුක් බව ලබා දෙන්නේ? කිව්ව හැකිද අපිට හැම ජීවිතයක්ම සුවපත් වෙනවා කියලා? අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුට එකපත් වේලක් දුන්නා කියලා ඒ පත් වෙන අවුරුදු 100 පුරාවට මෙන්න කෙනාගේ බඩගින්න නිවිලද තියෙන්නේ? නෑ. ඒ වගේ මේ ජීවිතේ පුරාවටම කෙනෙක් සැපවත් වුණා ඒ සැපෙන් හිතනවද අනන්ත සංසාරෙක සැපවත් වෙයි කියලා. ඒකෙන් මම මතක් කළේ ඕගොල්ලෝ ඉන්න වටපිටාව දුක පැත්තකින් තිබෙව සැපවත් නම් ඒ සැපදායක වටපිටාවට බලලා වටපිටාවට තියලා තීරණය කරන්න එපා. තමන්ගේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අනුවරාග සංසාරට සාපේක්ෂව හිතන කෙනෙකුටයි බලන කෙනෙකුටයි ඒ නිසායි බුදුහාමුදුරගේ කාලේ රජවරු රජකම් අතහැරියා සිටවරු සිටුකම් අතහැරියා මහා ධනවත්තු ඒ ධනය අතහැරියා පින්තුනි ඒ කුමක් නිසාද? සදාතනික ජරා මරණ දුකෙන් නිදහස් වෙන මේ ධර්මයේ නමක් වරදාවා කියන අදහස. මේ ධර්මයේ මට අතහැරෙන්න එපා. මේ తాවකාලික සැපය නිසා සදාතනික සැපය මට නොවර්ධීවා කියන අදහසින් හැම දිනාටම මතක් කරනවා සදාතනික සැපේ ලැබෙන්නේ සත්‍යර්මයේ මට නොවැරදීවා කියන කලන සිතින් හැමදෙනාම මේ කරන දේශනාව කියලා. අපි කතා කරලා බලමු. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතර සතිපට්ඨානය ජීවිතයක තියෙන සියලු දුක් අයින් කරන්නත් ජීවිතයකට අවශ්‍ය සියලු යහපත ලබා දෙන්නත් තියෙන එකම මඟ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුක්ත නිකායේ මහා වර්ගයේ සලායතන සංයුක්ති විඥා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානය වැරදුණොත් ශිෂ්‍යයාට ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදුනා වෙනවා. සතර සතිපට්ඨානේ වැරදුනොත් වරදින්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. සතර සතිපට්ඨානය පිළිවොත් වැඩුවොත් නිවැරදි වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය පුරාම වඩනවා නිවැරදි වුණා වෙනවා. කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදුනොත් වරදින්නේ මොකද්ද? නිවන නැත්තම් සැප. එහෙනම් සතර සතිපට්ඨානේ වැරදුනොත් වරදින්නේ මොකද්ද? නිවන නැත්තම් ඒ නිසා මෙන්න මේ සතර සතිපට්ඨානේ වඩන හැටි නිවැරදිවම තෝරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ තව හොඳ සූත්‍රයක් දේශනා කරනවා මම ඒක කෙටියෙන් මතක් කරන්නම්. එකක් තියෙන්නේ සතිපට්ඨාන සංයුත්තේ මක්කට කියලා සූත්‍රයක්. මේ වක්කට සූත්‍රයේ තියෙන මහණෙනි මේ හිමාල කැලේ හිමාලයේ මිනිස්යන්ගේ යෑමක් ඒමක් නැති වඳුරන්ගේවත් යෑමක් ඒමක් නැති අතිශය සුන්දර සිත්කලු ප්‍රදේශ තියෙනවා ඒ ප්‍රදේශයට කිසිම කලක මිනිස්යන්ට යෑමක් ඒමක් වෙන්නේ නැහැ වතුර ගෑමක් ඒමක් වෙන්නේ නැහැ. ඒ වගේම මහණෙනි මිනිස්යන්ගේ යෑමක් ඒමක් නැති වඳුරන්ගේ වඳුරන්ට විතරක් යන්න දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා අතිශය සිත්කල. හිමාල කැලේ තව ප්‍රදේශයක් තියෙනවා මිනිස්යන්ට යන්නත් දෙන්නත් පුළුවන් වඳුරන්ටත් යන්නත් දෙන්නත් පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයට මඳුරු වඳුරු මස්වල ලෝභ ඇති වැද්දු වැද්දු මොකද කරන්නේ ලාටු වලින් එක්තරා ප්‍රතිමාවක් හදලා ගිහිල්ලා ඒ ලාටු ටික තියෙනවා මහණෙනි ශ්‍රේෂ්ඨ ගති ඇති උතුම් ගති ඇති වඳුරු තියෙනවා නම් වඳුරු ඉන්නවා නම් මේ වඳුරු මේ ලාටුව කියන කැරෙන ස්වභාවයෙන් යුක්තයි කියලා තේරුම් අරගෙන කල්ැතුවම ඉවත් වෙලා යනවා. නමුත් ලෝල ගති ඇති තෘෂ්ණා වරිත යම් වතුරු ඉන්නවා මේක මොකද්ද කියලා බලන්න ඕනේ කියලා අතින් ගන්නවා අතින් අල්ලනවා අල්ලනකොටම ඒ අත ඇගෙන වර ලාටු. ඊට පස්සේ ඒ ඇලිච්ච අත මුදවන්න කියලා දෙවනි අතින් අත තියලා උත්සාහවත් වෙනකොට දෙවනි අතත් ඇලෙනවා. අත් දෙක මුදවන්න කියලා කකුලක් තිබ්බහම ඒ කකුලත් ඇලෙනවා. අත් දෙකයි කකුලයි මුදවන්න කියලා අනිත් කකුලෙන් තිබ්බම ඒ කකුලත් දැනෙනවා. කකුල් දෙකයි අත් දෙකයි මුදවන්න කියලා ඔළුව තියලා උත්සාහ කරනකොට ඔළුවත් දැනෙනවා. පස් පොලකින් ඇලුනහම ඇලිලා මේ ලාඩු උඩේ ඉන්න වඳුරට අර වඳුරු ඇත්තට විසින් ඒ වැද්දට කැමති දෙයක් කළ හැකියි. එතනම විදලා මරාගෙන යනවා කැමති වඳුරට වඳුරව මරාගෙන යනවා වැද්දට කැමැත්තක් කළ හැකියි. බුදුරජාණන් වහන්සේ මේ උපමාව කළා ඒ වගේ මහණෙනි වැද්ද විසින් තබපු ලාටු ටිකේ එළඹ වතුරෙක් වගේ මාර්ය විසින් මෞගමේ පංචකාම කොටුවක් තියෙනවා ශ්‍රේෂ්ඨ පඬිතාය ඒක ඇලෙන්නේ නැහැ ඒකෙන් අයින් වෙලා යනවා නමුත් ලෝල ගතිය ඇති තණ්හා ගතිය ඇති සත්‍යය ඉන්නවා ඒ අය මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ ධර්මතා පහට නැඹුරු වුණාම ඒක ඇලෙනවා. පස් පොලින් ඇලුනහම මායයට සුදුසුදී කැමති දෙයක් කර හැකියි කියලා වෙනවා. එන්නලා මහණෙනි ඒ වැද්දට හසු නොවෙන්නේ වැද්දට හසු නොවි ඉන්න පුළුවන්. ශේත්‍රයක් තියෙනවා. තමන්ගේ පියා විසින් උරුම වෙච්ච භූමියක් තියෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ සතර සතිපට්ඨානය යම් කිසි කෙනෙක් වඩයි නම් මෙන්න මෙයා මායයට සුදුසුසේ කළ හැකි කැමතිසේ යමක් කළ හැකි කියන සීමාවෙන් මිදෙනවා. එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩයි නම් මේ සතර සතිපට්ඨානය වඩන කෙනාට මාර්යාව පේනවා මාර්යාට එයාව පේන්නේ සතර සතිපට්ඨානය යමෙක් නොවඩයි නම් මාර්යාට එයාව පේනවා එයාට මාර්යාව පේන්නේ ඒ නිසා මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනවා සතර සතිපට්ඨානය කියන්නේ මොකක්ද? කාය වේදනා චිත්ත ධර්ම. කයේ කයන්ව බලනවා කිලස් තවන වැරැද්දෝ මනා නොනින් වූ යුක්ත වූ සිහියනි. වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරනවා. සිද්ධි සිත් අනුව බලමින් වාසය කරනවා. ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කරනවා. මෙන්න මේ ටික හරියට ඉගෙන ගන්න. ඉගෙනගෙන ජීවිතේ ටික ටික හරි මෙන්න මේ ටික කරන්න. මේ ටික කළොත් අපි සසරෙන් මිදෙනවා. මම ඒක කරන හැටි ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද අපි කයේ කයන්ව බලන්නේ? පින්වතුනි ඒක ඉස්සෙල්ලා යමක් කියන්න ඕනේ. මේ සතර සතිපට්ඨාන වඩන්න ඉස්සෙල්ලා ආර්ය සම්මා දිට්ඨිය අපි දැනගෙන තියෙනවා. අපිට ඇහැට යමක් පෙනෙනවා කියන සිද්ධිය ගන්න පෙනෙන දේ දැනගන්න කම නෙමෙයි පෙනෙනවා කියන සිද්ධිය. පෙනෙනවා කියන තැනට කියනවා විපාක නාම රූප දෙකක් තියෙන විපාක ධර්මයක්. මේ පෙනෙනවා කියන තැන ඇහැ රූපය දෙක රූපය චක්කු සංපස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන ටික නාම. එතන සිත නාම ධර්ම උපදනවා කියන එකට වැය වෙලා සිතක කෘත්‍යයක් වෙන නැහැ. ඒ නිසා පෙනෙනවා කියන සිද්ධිය නාම රූපයි නාම රූප දෙකයි යන ගණිතය යනවා. පෙනෙන දේ දැනගන්නකම නෙමෙයි. අපි කියමු අවුරුදු මාස ගණනක පුංචි ලදරුවේ ගත්තොත් පුංචි ලදරුවට මේ වුණ අරමුණ පෙනේ. නමුත් මේ අහවල් ආවල් දේ කියලා වෙන් කරන්න දන්නේ නැහැ. විස්තර මොකුත් මනසේ නැහැ. නමුත් අරමුණු පේනවා. ඒ වගේ මේ පෙනෙන කමට කියනවා නාම රූප දෙකක් කියලා. ඇහෙන කමට ඇහෙනවා කියනකොට සද්ද විතරයි. අපි අර කිව්වේ නොදන්නා භාෂාවකින් කවුරුහරි කෙනෙක් කතා කළොත් අපිට සද්ද ඇහෙනවනේ. නමුත් කිසිම විස්තරයක් අපිට දැනෙන්නේ නැහැ. අන්නේ සද්ද ඇහෙන මට්ටමට කියනවා නාම රූප දෙකක් තියෙනවා කියලා. ගන්ධ සුවඳ දැනෙන එකට රස ලැබෙන එකට කායට දැනෙන ස්පර්ශ කියන ටිකට කිසිදු විස්තරයක් නැතුව ඔය අරමුණු දෙනෙන ඇහෙන දැනෙන දිට්ඨි සුද්ධ මුත විඤ්ඤාත කියන මේ ධර්මතා ටිකට කියනවා විපාක නාම රූප දෙකක් කියලා. ඒ අරඹය මොනවාම හරි දෙයක් පිනෙන දේ හෝ ඇහෙන දේ හෝ ගඳ සුවඳ අරඹයා අපි හිතනවා නම් කියනවා නම් කරනවා නම් මෙන්න මේකට කියන විඥානය කියලා. මේ විඥානය ඇහැට අරමුණක් වෙනෙනකොට අපි හිතන කියන කරන දේ පෙනෙන රූපෙට හෝ පෙනෙන තැන තියෙන නාම ධර්ම වලට හෝ බැඳුත් ගැට ගැහුවොත් මේ විඥාණය මේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් නැවත කර්ම සකස් වෙනවාමයි. මේ අරමුණේ විඥාණය පිහිටනවාමයි. ඒ කියන්නේ දැන් මේ පිනෙනකොට පිනෙන දෙයට මට මොහොර්ධයක් හිතන්න පුළුවන්. නමුත් මං හිතනදී පිනෙන රූපෙට අයිති කියලා හිතුවොත් මගේ විඥාණය රූපයේ පිහිටියා වෙනවා. ඒ නිසා රූපෙට කියනවා විඥාන තිතියක් කියලා. මම මොනවා හරි දෙයක් හිතනවා නම් හිතනදී මේ වේදනාවට අයිති කියලා හිතුවොත් වේදනාවට බැඳුනොත් මේ විඥානේ වේදනාවේ පිහිටියා වෙනවා. ඒ නිසා වේදනාව කියනවා විඥාන තිතියක් කියලා. මම මොනවා හරි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් හිතන කියන කරුණ දෙේ පෙනෙන මේ හැඩසටහනට සංඥාවට අයිති කියලා හිතුවොත් දැද්දොත් විඥානයේ සංඥාවෙ පිහිටනවා. සංඥාවට විඥානත් ඉතියක් කියලා කියනවා. මම හිතන කියන කරන දේ මේ රූපෙට අයිති කියලා හිතුවොත් විඥානය මේ හිතින් කින් කිරීම අර්ථය පිටනවා චේතනාවේ පිටනවා චේතනාව විඥාන සංකාරය නැත්නම් චේතනාව විඥානන් තිතියක්. රූප වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ විඥානන් තිතියක් සතර විඥානන් තිති කියලා පෙන්නනවා. විඥාණයට නවතෙන් හතරක්. ඔය හතර පොළට යම්කිසි කෙනෙකුට කෙනෙකුගේ විඥානයේ නොපිහිටියොත් මේ විඥානයේ නොපිහිටියා යන ගණයට යනවා. කර්ම රැස් වෙන්නේ එයා මේ තුන් භූමියෙන්ම ඈතර වෙන කෙනෙක් වෙනවා. මේ ලෝකෙට අයිති කෙනෙක් වෙන්නේ එයාගේ ගතිය පනවන්න බෑ රූපකින්වත් වේදනාවකින්වත් සංඥාවකින්වත් සංකාරකින්වත් මේ විඥානයේ ගතිය පනවන්න බෑ මම කියන දර්ශනයේ කෙනෙකුට ඇති නමුත් මම මේ පෙන්නුවේ මේ සතිපට්ඨානෙන් කරන්නේ ඕගොල්ලෝ නොදන්නා වුණාට ඔන්න ඔය ප්‍රයෝගය අපි මෙහෙම කිව්වොත් දැන් මට මේ ඉදිරියේ තියෙන අරමුණු පේනවා. පේනකොටම පේන අරමුණේ මට හිතෙන්න පුළුවන් දැන් වඳුරන කෙනෙක් අපි ගුණරත්න මහත්තයා කියලා මම හිතනවා. මට මම හිතන මේ ගුණරත්න මහත්තයා කියලා මම හිතනකම මට හිතෙනකම මම ඉදිරියෙන් තියෙන රූපයකට අයිති රූපයක් ගැන හිතන්නේ කියලා හිතුවොත් මගේ විඥානයේ මේ රූපය තුල නවාතනක් දුන්නා වෙනවා. විඥානයේ පිහිටිය වෙනවා. එතකොට මට දැනුමක් එනවා මේ රූපේ ගුණරත්න මහත්තයාගේ කියලා අරමුණගෙන දැනුමක් එනවා මට. අරමුණ පැත්තකට ගියත් ඒක නැවත නැවත ගුණරත්න මහත්තයා ගුණරත්න මහත්තයා කියලා හිතට සිහි කරගන්න ආහාරයක් වෙනවා. ඒක සිහි කළ ප්‍රතිසන්දි වශයෙන් උත් යන්න පුළුවන් වෙනවා. නමුත් මම ගුණරත්න මහත්තයා කියන සිතුවිල්ල සිහි කරනකොට ඒකට රූපයකට බැඳේ නැත්තම් මේ ගුණරත්න මහත්තයා කියලා හිතුවට ඒකට අයිති රූපයක් නැති වුණොත් ඒ විඥාණයට පවතින්න බෑ. සිහි කිරීමෙන් පස්සේ එතනම නිරුද්ධ වෙනවා. කෙනෙක් නැහැ. එතකොට මේ සතිපට්ඨානය කරන්නේ විඥාණය රූපයක පිහිටන්න දෙන එක නවත්තන එක. වේදනානුපස්සනාවෙන් කරන්නේ විඥානයේ වේදනාවේ තිටියක් ගන්න නොදෙන එක. ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා දෙකෙන් කරන්නේ විඥානයේ සංඥා සංකාරයන්ගේ පිහිටක් ගන්න නොදෙන එක. තිටියක් වෙන්න නොදෙන එක. එතකොට පරණ ආශ්‍රව මත මේ රූපය දකිනකොටම මට ගුණරත්න මහත්තයා කියන අදහසක් ඇතිලි. මේ අදහස නැවත රූපයට බැස ගන්න කලින් රූපේ පතිත වෙන්න කලින් මම නුවණ අරගෙන යනවා සතිපට්ඨානය. නුවණින් කායගත සතිය වඩනවා. ඒකෙන් කරන්නේ මම හිතන දේ මේ රූපය මත පතිත වෙන්න නොදෙන එක. මේ රූපේ දකිනකොටම ගුණරත්න මහත්තයා කියලා හිතෙනකොටම මම බලනවා එතන තියෙන ඇත්ත නෑ එතන තියෙන්නේ කේසුලොම් නියතත් ධම්මස්නහර කියලා මේ කුණු කොටස් ටිකක් තියෙන්නේ කන බොන ආහාරය හැදිලා තියෙන්නේ කියලා ඇත්ත පෙන්වන්නේ මොකටද මේ කෙනෙක් කියන අදහස මගේ හිතේ තියෙන අදහස රූපෙට පතිත වෙන්න දෙන එක පතිත වෙන එක වළක්වන එකයි මේ කරන්නේ රූපෙට වැස ගන්න මගේ විඥාණයට රූපයේ තිතියක් ලබා නොදෙන එකයි මම මේ කරන්නේ මම ඒක තේරෙන මට්ටමට ඕගොල්ලන්ට කියන්නම් අපි කියමු ගඩොල් වැලි සිමෙන්ති ආදී නොයෙක් දෙකින් අපි බිත්තියක් හදනවා ගඩොල් වැලි සිමෙන්ති වතුර අරගෙන බිත්තියක් හදනවා විත්‍ය හොදට කපරාදුත් කරනවා. කපරාදුත් කරනවා. දැන් විත්‍යයේ සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ සත්ත්ව පුද්ගල කොටක් තියෙනවද? ඊට පස්සේ අපිම කඩේට ගිහිල්ලා නොයෙක් විදිහේ වර්ණ ටිකක් ගේනවා පින්සලකුත් කියනවා. ගෙනල්ලා චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට කියනවා මේ පිටියේ අඳින්න චිත්‍රයක් කියලා. මිනිස්සෙක්ගේ හැඩසටහනක් අඳින්න කියනවා. දැන් පිටියේ මේ සිතර තමන්ගේ හිතේ තියෙනවා මිනිස්සෙගේ හැඩේ මෙහෙමයි කියලා හිතේ තියෙනවා. එයාගේ හිතේ තියෙන ආකාරයට දික්තියේ අර සායන් ටික තවරන. එයා මිනිස්සෙගේ හැඩයක් අඳිනව නෙමෙයි. එයාගේ හිතේ තියෙන හැඩේ බලාගෙන හැඩයට ගැලපෙන විදිහට දික්තියේ සායන් ටික අතුරනවා. දැන් එතන තියෙන්නේ gadulweli සිමෙන්තියෙන් කළ තැනක වර්ණ රාශියක් යොදාගත්ත හැඩයක්. ඒ වර්ණ ටික පුද්ගලයේද සත්වයේද දැන් විත්‍ය සහ විත්‍ය ඇතුපු චිත්‍රයක සැබෑ ස්වභාවය නොදන්නාකම නිසා ඒක බලනකොටම මිනිස්සය කියන අදහසක් අපිට එන්න පුළුවන් නේද? පුළුවන්. ඔකට තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. මිනිස්සය කියන අදහස එනවා. දැන් මිනිස්සයා කියන අදහසට තමයි අපි මේ කර්ම විඥානය නැත්නම් විඥානය කියලා කියන්නේ. දැන් අර ගඩොල් වල සිනිත්‍යයක් කළ බිත්තියක් ඒකේ ඇතුළු චිත්‍රය. ඒ ටික පෙන්නන පෙනෙනවා කියන්නේ අපි ගාව තියෙන චක්කු විඥාන චක්කු විඥානෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඔක්කොම ටික තියෙනවා ඒ ස්කන්ධ පංචකයම වැරදලා චිත්‍රය වෙනෙනවා කියන ටික එක පැත්තක් දැන් චිත්‍රය වෙනෙනවා වෙනෙනකොටම මිනිස්සය කියන අදහස අපිට ඇති වෙනවනේ මෙන්න මේ ඇති වෙන අදහස ඇති වෙන පැත්තටයි අපි විඥානය කියලා කියන්නේ දැන් මිනිස්සයා කියන අදහස මගේ මනසේ තියෙන අදහස ආමර බිත්තියේ තියෙන චිත්‍රයට ගැට ගැහුවොත් ඒ චිත්‍රයයි මිනිස්සයා කියලා. මට උතන තියෙන gadul වෙලි පෙනෙන්නේ නැහැ. දිය සායන් ටික පෙනෙන්නේ නැහැ. මට පෙනෙන්නේ මිනිස්සෙක් නැත්තම් මිනිස්සෙක්ගේ ෆොටෝ එකක්. එතකොට මගේ විඥාණය රූපි පිහිටිය වෙනවා. තේරෙනවද? එතකොට පැත්තකට ගියත් ඔය හැඩේ හිතට මේ පෙනෙන රූපයට මගේ විඥානය දැසගත්තාම අරමුණේ විඥානය පිටනවා එතකොට මේ අරමුණ ගැන දැනුමක් තියෙනවා මේ හැඩේ මිනිස්සේ ගියේ කියන මිනිසයා කියන අදහස බංගාව ඇස් ඉදිරිපිටට ආවේ රූපයක් චිත්‍රයක් මේ අදහස චිත්‍රය මත පතිත වුණාම මේ හැඩේ මිනිස්සෙගේ කියන අදහසයි අපිට ඉතුරු වෙන්නේ. අරමුණ පැත්තකට ගියත් මිනිස්සයා කියන අදහස අපිට සිහි කරන්න පුළුවන්. තේරෙන්නේ? ඔන්න කර්ම විඥානයේ සැකසුණා කියලා කියනවා. දැන් මේ සතිපට්ඨානෙන් කරන්නේ විඥානෙට තිතියක් නොදෙන කම. නවතනක් මුදෙන ගමන. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍රයක් ඇඳා චිත්‍රය අදිනකොටම මිනිසය කියන අදහසක් සිහි වුණා සිහි වෙනවා. මිනිසය කියන අදහස නැවත චිත්‍රය තුල පිහිටන්න කලින් මම සිහිනුවන ඉදිරිපත් කරගන්නවා ඒකයි කායේ කායાનුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සති කෙලස් තවන වරැතුව මන නුවණින් යුක්ත වූ සිහිය දැන් මේ කය කෙරේ තින්නේ නිවැරදි දැකීමකින් යුක්ත සිහිය සම්පජාන කියලා කියන සම්මා දිට්ඨියට නම සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටිම දකින දැන දැන් gadol වල සිමින්තියෙන් කළ විත්‍යක ඇඳපු චිත්‍රය චිත්‍රය සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි, gadol වල සිමිති සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි, කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිනිසයා කියන අදහස ඇති වෙනවා ඔන්න නාම රූපච්ච විඥාන. මේ විඥාණයට මේ දැනුමට නැවත රූපය තුල පිහිටක් ලබා නොදෙන අදහසින් මිනිස්සේ කියන අදහස හිතෙනවත් එක්කම නෑ එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ කියලා මම නුවණින් එතන තියෙන ඇත්ත පෙන්වනවා නෑ එතන තියෙන්නේ gadul වලින් සිමෙන්ති gadul වලින් සිමෙන්ති එක්කල පිටියක් සහ ඒකේ අදපු චිත්‍රයක් නේ කියලා බලනවා ඒ බලන්නේ මොකටද බලනකොට මිනිස්සයා කියලා මගේ හිතේ තියෙන පවතින අදහස ඒ රූපෙට බහලා ගන්න බෑ මට සැසඳෙන්නේ මම හිතන විදිහ කෙනෙක් ඉන්නව නෙමෙයි. කියන එක ඉබේම තියෙනවා. මේ ගතියට ඉඩ නැහැ දෙන්න බැහැ ගන්න. එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියලායි පෙන්නන්නේ. එතකොට ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට කෙනා කියන අදහසක් ඇති වෙනවා. මිනිස්සෙක් කියන අදහස ඇති වෙනවා. මිනිසයා කියන අදහසින් ඒ රූපයට බැහැ ගන්න බෑ. බහගන්න ඉඩ තියන්නේ සතිපට්ඨානේ කාය අනුපස්සනාවෙන් ඇත්ත වෙන්න. කය ඇත්ත වෙන්නකොට මගේ හිතේ තියෙන අදහස එකට බැසගන්න එක එකේ වේගය තමයි ටික ටික අඩු මෙහෙම මෙහෙම කාලයක් සතිපට්ඨානේ වඩනකොට මේ තමන් හිතන කියන කරන තමන්ගේ මේ විඥානයේ රූපයන්ව බහිඳ තියෙන ඉඩයි නතර කරන්න. යම් කාලයක් තියනවා මේ විදිහට කරනකොට කරනකොට මේ ආශ්‍රවය ගෙවෙනවා. එතන තියෙන්නේ gadul වලින් සිමෙන්තියෙන් කළ පිටියකුයි චිත්‍රයකුයි කියන අදහස එන්න එන්න වැඩි දියුණු වෙනවා. ඇත්ත පේනවා. ඒ රූපේ කෙනෙක් නේද කෙනෙක් නේද කියලා බලන ගතිය එන්න එන්න දුබල වෙනවා. වෙලා රූපය කඩොල්වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය ඒකේ ඇඳපු චිත්‍රය කියන එක හිතන්නේ නැතුව පෙනෙන වට්ටමටම එනකොට මේ හිතන කියන කරන කිසිම දෙයක් ඒ රූපයට අනුව නැමේ පවතින කමින් උපදින්නෙම නැති කාලයක් එනවා. එදාට කියනවා රූපෙන් මිදුණා කියලා. මේ රූපේ ආරම්භය විඥාණයට නවතනක් නැහැ. කාම භවයට එන්න තියෙන හේතුව නැහැ කියන ගැනට කියනවා. තව ගොඩාක් මොන වැඩෙනවා මම මේ සතිපට්ඨානෙන් කෙරෙන වැඩේ පෙන්වන්න. ඒ gadol වල සිමෙන්තියෙන් කළ බිත්තිය වගේ කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට කියන්නේ මේ ගුණක කොටස් 32කින් කරපු විත්තියක් තියෙනවා. කනගුණ ආහාරයෙන් ලැබුණු ගුණක කොටස් 32කින් යුක්ත විත්තියක් තියෙනවා. ඒ විත්තිය ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහනක් තමයි මේ තියෙන්නේ. ඔය සටහන දකිනකොට මට ඇතිවෙන ගුණරත්න මාත්‍ය කියන අදහස් ආශ්‍රව මත මගේ අදහස ඒ රූපේ මත පතිත වුණොත් මට දැන් ඒකේ කෙස්ලොම් නියදත් අම්මස් පෙනෙන්නෙත් නැහැ වර්ණ සටහනක් වෙන්නෙත් නැහැ පෙනෙන්නේ ගුණරත්න මහත්තයෙක්මයි අර මිනිසයා කියන අදහස චිත්‍රේ මත පතිත වුණොත් මට gadul වෙලි සිඟින්ට පෙනෙන්නෙත් නැහැ විත්ති පෙනෙන්නෙත් නැහැ වර්ණ සටහන පෙනෙන්නෙත් නැහනේ චිත්‍ර පෙනෙන්නෙත් නැහැ මට පෙනෙන්නේ කෙනෙක්ගේ වගේ කුණු කොටස් ටිකකින් හැදුණු මේ තාප්පය අසල කරගෙන ඉන්න මේ හැඩ සටහන දකිනකොටම මේ හැඩසටහන් මුදී දකිනකොට මිනිස්සයෝ කියන අදහසක් එනවනම් මේ මගේ හිතේ තියෙන අදහස මිනිස්සයෝ කියලා හරි පුත්‍රත් මහත්තයා කියලා හරි ඒ අදහස රූපයකට බැඳුන මේ විඥාණයට රූපේ නවත්තනක් දුන්නොත් මේ විඥානයේ රූපේ පිහිටීම ලැබුවොත් ඒ රූපය මේ විඥානයේ ගතියෙන් තමයි අපිට පේන්නේ ඒකයි අරමුණේ ආරමණස මේත විඥානස තිති. අරමුණේ විඥානේ පිහිටනවා. එතකොට මේකේ කුණුක කොටස් පෙනෙන්නේ නැහැ. වර්ණ සටහනක් පෙනෙන්නේ නැහැ. මහභූත සහ උපාදාය රූප කියන රූප වල ඇත්ත පේන්නේ නැහැ. පේන්නේ ගුණ රත්න මහත්ය නැත්තම් දරුවා පුද්ගලයෙක් කෙනෙක් කියලා. පෙනෙන අරමුණ අයුණත් මේ විඥානයේ පිහිටියාම මේ සිතින් මේ නාම ධර්ම පුන පුනා හිත හිතා හිත හිතා ඉන්නවා. ඔකට තමයි කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. කර්ම විඥානය කියලා කියන්නේ. සතිපට්ඨානෙන් කලේ ඒ කුණප කොටස් 32 නැමැති තාප්පය උදව් කරගෙන පිහිටි මේ වර්ණ සටහන දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස එනකොට මගේ විඥාණය ගුණරත්න මහත්තයා කියන අදහස මේ රූපය මත පතිත වෙන්න නොදෙන කමට මේ විඥානය රූපෙට බැස ගන්න ඊට නොදෙන කමට නොදෙන්න උපාය බැස ගන්න ඉස්සර වෙලා නුවණින් පෙන්නන ක්ෂණිකව කය ඇත්ත පෙනෙනවත් එක්කම රත්න මහත්ය කියලා හිතනකොට හිතිච්ච මේ අරමුණ රූපෙට බැසගන්න කලින් නුවණින් පෙන්නනවා මෙතන තියෙන කේසුලුම් නියත ධම්මස්කාර කුණු කොටස් ටිකක් නේද කනබුන ආහාරයෙන් හැදෙන නේද මේ රූපය හැදලා තින්නේ ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා මේ කායගත සතිය වඩන්නේ මොකටද තමන්ගේ විඥානයේ මේ අරමුණේ පිහිටන්න නොදෙන කමට අරමුණේ විඥානයේ නොපිහිටියාම මේ විඥාණයට නවාතනක් නැහැ. ගුණරත්න මහත්තයා කියන අදහසක් සිතක් මට උපන්නා. සිත නිසා මට ගුණරත්න මහත්තයා කියන හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. නමුත් ඊට අයිති රූපයක් නැති වුණොත් මතකයේ කියන එක ගොනු වෙයිද, හැදෙයිද? මතක් කරගන්න රූපයක් නැහැ. දැන් මේ සිහි වෙන එකට මොනවා හරි රූපයකට ගැට ගැහුවොත් මතක හිටිනවා. හැම වෙලාවෙම හිතෙන කියන කරන පැත්ත කරන්නේ චේතනාවට. ඒ චේතනාවට රූපේ නවතට දුන්නොත් විඥාන ත්‍ත්‍ය රූපේ ගැන මතකයි. වේදනාවේ නවාතනක් දුන්නොත් වේදනාව ගැන මතකයි. සංඥාවේ නවාතනක් දුන්නොත් සංඥාව ගැන මතකයි. සංඛාරේ නවාතනක් දුන්නොත් සංඛාරය ගැන මතකයි. දැන් බලන්න වෙනත් භාෂාවකින් ඕගොල්ලෝ එක කවුරු හරි කතා කරනවා ජර්මන් භාෂාවෙන් කියන්නකො ජර්මන් භාෂාවෙන් හර වෙන භාෂාවකින් හරි කෙනෙක් කතා කළොත් තුමුතුන් එක ඔයගලන්ට මේ භාෂාව තේරෙනවද තේරෙන්නේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද ඒ වචන ඇහෙනකොට ඔයගලන්ට සිහි කරගන්න රූප නැහැ රූප නැහැ දැන් තේරෙනවා කියලා කියන්නේ සිහි කරගන්න රූප තියෙනවා. අපි කියමු දැන් පොල් කියලා කිව්වොත්. ඔගොල්ලෝ ඔක්කොටම තේරෙනවනේ. අපි පොල් නෙමෙයි පහංගමුකෝ. පාත් කියන වචනේ කිව්වොත් අපි. ඔගොල්ලන්ට තේරෙනවනේ මොකද්ද තේරෙන්නේ පාත් කියුවා? ගෙඩියක් රාත්තලක් නේද? හරි. ඉන්දියාවේ ගිහිල්ලා පාන් කිව්වොත් ඉන්දියාවේ කට්ටිය පාන් කියන්නේ බුලත් වලට. පාන් කියන සද්දය ඇහෙනකොටම කොලයක් හිතට මැවෙන කට්ටියට කියනවා එක කණ්ඩායමක්. ඒගොල්ලෝ එක භාෂාවක්. පාන් කියන සද්දය ඇහෙනකොට වෙන රූපයක් හිතට මවා ගන්න කට්ටිය කියනවා වෙන භාෂාවක්. ඒක සිංහල කියන. දැන් පාන් කියන සද්දේ එකයි සද්දේ ඇහෙනකොට කෙනෙක් ගුලක් කුලයක් සිහිපත් කරගන්න. කෙනෙක් පාන් ගෙඩියක් සිහිපත් කරගන්න. එතකොට දැන් මේ සද්දෙට රූප දෙකක් කණ්ඩායම් දෙකක් රූප දෙකක් මනස තීපක් කරගන්න. මේ රූප ටික සිහිපත් කරගන්න gediyak දකින්න ටික සිහි කරගන්න පුළුවන් ඔක්කොගේම භාෂාව වෙන එකක්. කොලයක් සිහිපත් කරගන්න පුළුවන් කට්ටියගේ භාෂාව වෙන එකක්. භාෂාව කියන එක තිබිලා තියෙන වචන මතද හිතින් සිහි කරගන්න රූප මතද කියලා බලන්න. දැන් පොල් කිව්වොත් ඉංග්‍රීසි ජාතික කෙනෙකුට සිහි වෙන්නේ නැහැ. කොකොනට් කිව්වොත් උන් එයත් මේ හැඩේ සිහිපත් කරගන්න. කෙනෙකුට පොල් කිව්වත් කොකරට කිව්වත් දෙකම මේ හැටි සිහිපත් කරගන්න පුළුවන් නම් ඒවා භාෂා දෙකක් ගන්න. එතකොට භාෂාව කියන එක තියෙන්නේ වචනේ මතද සිතේ තියෙන චිත්තජ රූපයේ මතද? ඒකයි හිතන කියන කරන මේවා කර්ම වෙන්නේ කර්ම සැකසුණා වෙන්නේ මේ හිතට කියන කරනකොට රූපයක් ගැට ගැහුනොත් වේදනාව සංඥා සංකාරේ ගැට ගැහුනොත් විතරයි කියන එක කියන්නයි මම මේ ටික දෙන්නේ. එහෙමයි කර්ම රැස් වෙන්නේ. මේ කර්ම ක්ෂය වෙන ප්‍රතිපදාවක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සතිපට්ඨාන කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානෙ වඩනවා කියන කාරණාවෙන් මේ කරන්නේ මොකද්ද කියන එක තේරෙන්න ඕනේ ඉස්සෙල්ලා. කාය කායගත සතියෙන් කරන්නේ මොකද්ද එතකොට මේ න්‍යාය ඉස්සෙල්ලා පැහැදිලි වෙනවා. තමන්ගේ මනසේ තියෙන කිසිම නිම්ම කිසිම දෙයක් රූපේ මත පතිත වෙන්න ඉඩ දෙන්නේ නැතිකමයි කායගත සතිය කරන්නේ. අන්තිමට කායගත සතිය වඩල ඉවරුනහම නුවණක් එනවා යාට. රූප තියෙනවා නම් මනුස්ස රූප, ගස් කොළන් රූප, ගෙඩි කරල් රූප නැහැ. තියෙනවා නම් මහ භූත සහ උපාදාය රූප විතරයි තියෙන්නේ. අපි හිතන විදිහේ මිනිස්සුන්ගේ රූප, සත්තුන්ගේ රූප, ගස්ගල් වැල්වල රූප, යාන වාහනවල රූප එහෙම නැහැ. තියෙන්නේ මොනවද? චත්තාරෝච මහ භූතා චතුර්ණච මහ භූතානම් උපාදාය රූපා. සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියනවා. මේ gadol වැලි සිමෙන්තියෙන් කළ විත්‍යක මම ඔය අරමුණව ගන්න ඔයගලට හොඳට පැහැදිලි වෙන නිසා. ඔය විත්‍යක තින්ත තින්ත ටිකක් දියසායන් ටිකක් අරගෙන ඕන විදිහ චිත්‍ර අඳින්න පුළුවන්. අඳින අඳින චිත්‍රයක් ගානේ මේ වාහනයක් නේ කාර් එකක් නේ බස් එකක් නේ ලොරියක් නේ කියන අදහස අපිට එන්න පුළුවන් නේද? අපිට එහෙම අදහස ආවට අපිට අදහස් වෙන චිත්‍රයේ දිහා බලන්න රූපේ දිහා බලන්න රූපේ සැබෑම ඇත්ත gadol වල සිමින්තිය කළ විත්‍යකු ඒ මත චිත්‍රයක මිසක ඒක දශමයක්වත් හෙල්ලෙනවද අපි හිතන විදිහට කාර් කාර් වලට වෙන චිත්‍රයක් බස් වලට වෙන චිත්‍රයක් වෑන් වලට වෙන චිත්‍රයක් ඩෝසරයකට වෙන චිත්‍රයක් කෝච්චියකට වෙන චිත්‍රයක් තියෙන්නේ චිත්‍ර චිත්‍රෙම මිසක විත්‍ය විත්‍යම මිසක රූපේ ඇත්ත, විද්‍යයි, චිත්‍රය කියන දෙයින් ඔබට ගිහිලා තියෙනවද බලන්න. ඒ නිසා මට කාර් වෑන් බස් පෙනෙන්න පුළුවන්. කාර් වෑන් බස් පෙනෙන මගේ අදහසින් ඒ දිහා බලන්න පුළුවන්. බලලා මට එහෙම පේන්න පුළුවන්. කාර් රූප, බස් රූප, කෝච්චි රූප මට පෙනෙන්න පුළුවන්. මොකද මගේ මනසින් එබඳු ධර්මතා මගේ මනසේ සිහි වෙන නිසා සීවෙන අදහසින් රූප දිහා බලන නිසා මට පෙනෙනවා. නමුත් මගේ පෙනෙන බිම්ම අතහැරලා රූපවල යථාර්ථයට යන්න. ගියොත් ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක් සහ බිත්තිය ඇතුළු චිත්‍රයක් කියන තැනින් ඔබට යනවාද කියලා බලන්න. ඒ චිත්‍රවල කාර් එකක් පෙනෙන චිත්‍රය සහ වෑන් එකක් පෙනෙන චිත්‍රයේ වෙනස මොකද්ද? gadol වල සිනිත්‍යයෙන් කළ බිත්තියක දියසායත් එක්ක උදව් කරගෙන චිත්‍රයෙන් දහම චිත්‍රයේ චිත්‍රයක් මිසක චිත්‍ර වෙනසක් තියෙන්නේ චිත්‍රයේ තුල හැඩ සටහන් අනුව අපේ මනස වෙනස්කම් තියෙනවා චිත්‍රයේ චිත්‍රයම නේද මම කියන එක තේරෙනවා රූපවල සැබෑම ඇත්ත මොන රූපයක් ආවත් ගඩොල්වල සිමිත්‍යයක් කළ බිත්තියක චිත්‍රයක් තියෙනවා කියන තැනට ඔබේ වෙන යථාර්ථයක් කියලාද බලන්න. එතකොට මේ ලෝකේ මට හම්බ වෙන ඕනම දෙයක් ඒ චිත්‍රකින් ඇද්ද හැගෙනේ. ඇන්ද කියලා චිත්‍රය තුල කාරකක් තියෙනවද? නැගල යන්න පුළුවන් වෑන් එකක් බස් එකක් චිත්‍රය තුල තියෙනවද? ඒ වගේ සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨාන කායගත සතිය වැඩුව එයාට මේ මුළු ලෝකයම සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපයක් චිත්‍රයක් කියන අදහස එනවා චිත්‍රය නිසා තමන්ට කාර් පෙනෙන්න පුළුවන් වෑන් පෙනෙන්න පුළුවන් බස් පෙනෙන්න පුළුවන් ගස් වැල් පෙනෙන්න පුළුවන් මිනිස්සු ඉන්න පුළුවන් සත්වයෝ ඉන්න පුළුවන් එබඳු අදහස් වලින් තමන්ගේ මනසේ තියෙන එබඳු අදහස් වලින් චිත්‍රය දිහා බැලුවා තමන්ගේ මනසේ තියෙන විඥාණය රූපයක පිහිටියාම ඔගලන්ට රූප ටික හම්බ වෙයි කාර් හම්බ වෙයි, රූප ගුණේ, බස් හම්බ වෙයි, ගෑන් හම්බ වෙයි, ගස් හම්බ වෙයි, වැල් හම්බ වෙයි, මිනිස්සු හම්බ වෙයි. ඔගලට සතර මහා ධාතු සහ උපාදාය රූප කියන චිත්‍ර හම්බ වෙන්නේ නැති. මේ බාහිරෙන් මිනිස්සු සත්වයෝ ගෙවල් දුරවල් යාන වාහන හම්බ වෙනකොට ඔගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපේ විඥාණය රූපේ මත පිහිටලා නේද මේ? කර්ම විඥානේ සකස් වෙලා නේද මේ කර්ම රැස් කරගත් එකක ලක්ෂණේ දැක්ක හැකි මොකද්ද අපේ සිතේ ගතිය බාහිර රූපෙන් හම්බ වෙයි කර්මක්ෂය වෙන මනසක කාමවචර මට්ටමේ කර්මක්ෂය වෙනවා නම් කර්මක්ෂය වෙන්නේ කොහොමද මහා භූත සහ උපාදාය රූපයි තියෙන්නේ කියන ටික විතරක් බේරි බේරි එනවා ඒිට මෙහා වොම තමන්ගේ මනසේ විඥානයේ ගති කියන අවබෝධයක් එනවා. ඊට ටික තේරෙනවද දැන් මම කතා කරන ටික සදාවටම ගැඹුරුයි. නමුත් මේ සතිපට්ඨාන භාවනාව ඒකමගේ සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය ශ්‍රාංග මාර්ගය කරනවා ආර්ය ශ්‍රාංග මාර්ගය කරනවා නිවන වැරදුනවා. සතර සතිපට්ඨානේ හරියියොත් ආර්ය ශ්‍රාංග මාර්ගය හරියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය හරියොත් නිවනයි හරියන්නේ. සතර සතිපට්ඨානයේ විතරක් නිවැරදිව වඩන ක්‍රමයේ ඉගෙනගෙන සතර සතිපට්ඨානයේ විතරක් වඩන්න. අනිත් කිසිම දෙයක් ගැන සිත් මාත්‍රයක්වත් උපදන්න අවශ්‍ය නැහැ. අනේ අපි ඒව දන්නේ නැහෙනි. කොහොමද ඒක අවබෝධ කරගන්නේ? අනේ සම්‍යක්ප්‍රදාන කියන්නේ මොකක්ද? ඒක වඩන්නේ කොහොමද? ඒක අපි දන්නේ නැහනේ. irdipaද කියන්නේ මොනවද? ඒක වඩන්නේ කොහොමද? ඉන්ද්‍රිය බල බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ග කියන්නේ මොනවද? ඒව වඩන්නේ කොහොමද? ඒව උපදවා ගන්න කොහොමද කියන එකට සිත් මාත්‍රයක් උපදවන්න ඕනේ. නිවන කියන්නේ මොකක්ද? නිවන් දකින්න කොහොමද? අපි කොහොමද නිවන හඳුනගන්නේ? චිත් මාත්‍රයක්වත් උපදවන්න ඕනේ උපදවන්න වෙහෙස ගන්න ඕනේ නැහැ. ඒ ටික සතිපට්ඨානෙට අයිති වෙන සතිපට්ඨානෙ පෙන්වන්නේ ඥායස අධිකමාය නිබ්බාන සත්‍ය කිරියයි කියලා. මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරලා දෙන්න කියන කාරණා ටික මෙහා කරලා දෙනවා කියන එක. ඊට පස්සේ කායික මානසික දුක හැදී වැළපී ඔක්කොම ඉවත් කරලා දෙනවා කියන එක කිව්වනේ. මේ සතිපට්ඨානය ගැන විතරක්ම නිවැරදිව කරන හැටි දැනගන්න වග බලා ගන්න. එයාට අයිති වැඩක් දුක ජීවිතෙන් හැඬීම් වැළපීම කායික මානසික දුක දුක් අයින් කරන එක සතිපට්ඨානට අයිති වැඩක්. නිවන මාර්ගඵල ලබලා තියලා නිවන සාක්ෂාත් කරලා දෙන එක එයාට අයිති වැඩක්. ඒ නිසා මේ දුක අයින් කරලා සැප ලබලා දෙනවා කියන සිද්ධිය කරනවා සතිපට්ඨානය. සතිපට්ඨානය විතරක් නිවැරදිව තේරුම් ගන්න. අපි මේ කරන අර්ථය මෙන්න මේකටයි කරන්න කියන කාරණාව නොවැඩ නොදැන අවුරුදු සිය ගාණක් සතිපට්ඨානය කියන නම උදව් කරගෙන මොන අර්ධයක් කළා කියලා මේක වැඩෙන්නේ නැහැ. ඇයි අපි සතිපට්ඨානේ වඩන්නේ නැත්තම් ප්‍රපංච ටික ඇතුලේ ඒ කියන්නේ මේ රූපය දකින්නවා දකින්නකොට ගුණරත්න මහත්තයා කියන අදහස පහළ වෙනවා. ඒ අදහස ගියේ රූපය දිහා බලලා ගුණරත්න මහත්තයාගේ රූපය හැදලා තින්නේ කේසු වලින් ලොම් නියත ධම්මස්නහර කඩබුණ ආහාර නැදලා තින්නේ කියලා මේ කෙලෙසි ඇතුලේ අපි බලන්නේ. ගඩොල් වල සිමිත්යෙන් කළ දැනක චිත්‍රයක් ඇදලා චිත්‍රය දකිනකොට ගුණරත්න මහත්තයා කියලා හිතිලා ඒ හිතෙම ගුණරත්න මහත්තයා කියලා දැකලා දැන් චිත්‍රෙ පේන්නේ නැහැ gadulli පේන්නේ නැහැ රැවටිලා දැන් ගුණරත්න මහත්තයා කියලා කියන දැන් මේ ගුණරත්න මහත්තයාගේ කියන රූපේ හැදිලා තියෙන්නේ gadul වැලි සිමෙන්ති වලින් නේද කියලා ඉන්නේ බලන්න gadul වැලි සිමෙන්ති වලින් ගුණරත්න මහත්තයාගේ රූපේ හැදිලා තියෙන හැටි බැලුවොත් හරියද අද අපි සතිපට්ඨානේ වඩන්නේ මේක දන්නේ නැති වුණාම තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච ටික ඇතුලේ කෙලෙස් ඇතුලේ නමුත් සතිපට්ඨානේ වඩන්න ඕනේ කෙලෙස් අයින් වෙන්නයි කෙලෙසෙට පිළිටන්න ඉඩ නොදෙන්නයි ඒක තේරුම් ගන්න ඕනේ එතකොට මම මේ උපමාවකින් ගත්තේ කෙස්ලොම් නියත ධම්මස්නහරෙන් හැදුණු තැනක මේ සටහන දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස එනවා ඔය හැඩේම gadol වල සිමෙන්ති එක්කල බිත්ති එකත් ඔය හැඩේම ඇද්දොත් ඒත් මට ගුණරත්න මහත්තයා කියන අදහසයි. ඔය හැඩේම පත්‍ර කඩදාසියක් තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසයි. ඔය හැඩේම වීඩියෝ කොටයක් තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසයි. ඔය හැඩේම කණ්ණාඩියක වීදුරුවක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසයි. දැන් අපිට පෙවුණා එහෙනම් මේ රූප ටික දකිනකොට කෙනෙක් පුද්ගලයේ කියලා සිහි වෙනකම අපේ මනසේ ඇති අවදිවීමක් විනා වස්තුව තුල තියෙන ධර්මතාවයක් නෙවෙයි කියන එක නුවණක් තියෙන කෙනෙකුට තේරෙනවා. එහෙනම් මගේ මේ පුද්ගලයේ කෙනෙක් වෙච්ච ආත්ම සංඥාවේ බුදුරත් මහත්තයා කියලා කියන්නේ සත්තු පුද්ගල ආත්ම සංඥාවේ මේ රූප දිහා බලපු නිසායි රූපවල අනාත්මය මට වැහිලා තියෙන්නේ. රූප රූපයන්ගේ යථාර්ථය තුල ආත්මියෝ කිසිවක් නැහැ. ගඩොල් වල ජීවිතයෙන් කළ විත්‍යක ඇඳපු චිත්‍රය අනාත්මයි. ඒක දකිනකොට පුද්ගලයේ කියන ආත්ම සංඥාවක් මට එනවා. මගේ මනස තුල තියෙන ආත්ම සංඥාවෙන් බැලුවාම මට ආත්ම සංඥාව ඇතුළේ වූ යමක්ම පෙනෙනවා මිසක අනාත්මය පේන්නේ නැහැ. එතකොට මම මගේ මනස තුලම ආවරණයක් හදාගෙන ඒ ආවරණය තුලයි මේ ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මට මේ සත්‍ය පුද්ගලිය පෙනෙනවා නම් මම දත යුතුයි මෙහෙන් සත්‍ය පුද්ගලිය පෙනෙනවා කියලා කියන්නේ මගේ විඥාණය තාම රූප මත පතිත වෙලා තියෙන්නේ. මම හදාගත්ත ශේත්‍රයයි මම ජීවත් කරවන්නේ. එතකොට සතිපට්ඨානෙන් පෙන්නන්නේ රූපයන්ගේ සැබෑම අනාත්ම ස්වභාවය පෙන්නලා ඒ නිසා ආත්ම සංඥාවක් පහළ වෙන බවත් මේ ආත්ම සංඥාවට රූපය තුල ඉඩ නොදෙන බවත් කරන්නේ. කායගත සතිය වඩන හැම වෙලාවකදීම කායानुපස්සනාවෙන් කරනවා සත්ව පුද්ගල ආත්ම වශයෙන් මේ අරමුණු දකිනකොට තමන්ගේ මනසේ සිහි වෙන සිහිවීම ඒ රූප මත පතිත වෙන්න නොදෙනකම එතකොට කාලයක් යනකොට රූපය ඇත්ත ටික ටික ටික ටික පෙන්නනවා රූපය ඇත්ත ටික ටික පෙන්නනවා කෙනෙක් පුද්ගලයෙක් කියලා රූප දිහා බලන රූප වල නැමී පවතින තමන්ගේ විඥාණයට ඉඩ නොදෙනවා නැමී පවතින මනස ටික ටික දුබල වෙනවා ඕකට තමයි ආශ්‍රයක්ෂය කරනවා කියලා කියන්නේ ආශ්‍රයක්ෂය කරනවා කියලා කියන්නේ මේ ටික මෙහෙම කරනකොට ඉබේමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඉබේම කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනව සතුටටානේ වඩන. ඔය විදිහටම තමන්ගේ මනසේ යම් කිසි ස්පර්ශයක් නිසා වේදනාවක් ඇති වෙනවා නම් වේදනාවක් ඇති වෙනවනම් රූපේ තුල ඔය බාහිර රූපයේ වගේම අජත්තං වා කාය කායන් පසු විහෙරති කියලා කිව්වේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ රූපක හැමෝටම මම කියලා හිතන රූපේ ඇඳුම් චිත්‍රයක විත්‍ය දක්වන්නට මේ මගේ ෆොටෝ එක මම කියන අදහස එයි නේද? මගේ අතපය අත ගන්නවා කියලා තමන් බිත්ති අත ගැවුවොත් හරියනවද? හරියන්නේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රය දක්නකොට මම කියන අදහස එන්න පුළුවන්. මම කියන අදහස රූපේ මත බැසගත්තොත් රූපේ මම වගේ පෙනෙනවා. ඒ මම කියන අදහස ඒ විඥානයේ රූප මත බැස ගන්න නොදෙන කමට තමයි අජත්තං කාය අජත්තං වා කායේ කායන පස්සේ විරති කියලා කියන්නේ. ආධ්‍යාත්මික කායේ කායන්ව බලන්න කියලා කියන්නේ මම කියන හැඟීම මේ කයට බැහැ ගන්න නැති වෙන්නයි. ඒ gadul වල සිමෙන්ති එක්කල විද්‍ය කරපු චිත්‍රය වගේ කෙස්ලොම් නියද ධම්මස්හාරාදී කුණුප කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ චිත්‍රය දකිනකොටත් ආධ්‍යාත්මික රූපය නැමැති චිත්‍රය දකිනකොට මම කියන අදහසක් එයි. මම කියන අදහසද හිතේ සිහිපත් වෙනවා. අපි දැක්කට මේ හැඩේ පිටියේ තිබුණත් මම කියන අදහසෙන්. පත්‍ර කඩදාසියක තිබ්බත් මේ මම කියන අදහස එනවා. වීඩියෝ පටයක තිබ්බත් මම කියන අදහස එනවා. වීදුරු කණ්ණාඩියක තිබ්බත් මම කියන අදහස එනවා. මේ කය දෙකත් මම කියන අදහස. මම කියන අදහස මේ කයට බහලන්න බැරි වෙන්නයි කායගත සතිය තියෙන්නේ. කායानुපස්සනාව වඩනකොට කෙස්ලොම් නියදත් ධම්මස්නහර කනබුන ආහාරයෙන් හැදුනේ කුණු කොටස් ටිකක් තියන්නේ කියලා බලනකොට මම කියන අදහසට මේ කයේ නවතනක් හොඳනකම මේ වෙන්නේ. එහෙම බලන්න බලන්න මම කියන අදහසින් මේ කයට නැඹුරු වෙනකම අඩු වෙනවා. අජත්තං වා කාය කායනුපස්සී කියන ටිකෙන් බැලුවාම ඒසු හමස්මින් එමේසු අත්තාති මම වෙමි මගේ ආත්මයයි කියන ටික නැති බහිතව කායේ කායනුපස්සේ කියන ටික බැලුවහම ඒ තමයි ඒ කියන්නේ මේවා මගේ මගේ අම්මා මගේ තාත්තා මගේ දුවා මගේ පුතා මගේ සහෝදරයා කියලා මේ ටික නැති වෙනවා අජ්ජත් බහිතාවා කියනකොට මම මගේ මගේ ආත්මයයි කියන මේ තුන් කෙලෙසට ඉඩ නැත්තේ ප්‍රපංච ටිකට ඉඩ දෙන්න. එතකොට මෙන්න මේ විදිහට කායගත සතිය වැඩි විය යුතුයි. ඒ ටික තේරුණාද කියන්නේ? ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට දවල්ට අහන්න පුළුවන් තව නොතේරිච්ච දේවල් කියනවා නම් ඇත්තටම මේ කාරණාව ටිකක් ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේට පවා හිතනවලු එදා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම මම මේ තේරුම් ගත්ත අවබෝධ කරගත්ත ධර්මය ඇත්තටම ගැඹුරයි අතිශය ගැඹුරයි මේ කාමයේ වළඳන ලෝකයට මං කියන දේ තේරෙන්නේ නොතේරෙන ලෝකෙට මේක කියන්න ගියාම මට ඒක වෙහෙසක් විතරයි මම බඩ නොකිය ඉන්නවනම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට තේරුණා පරමහා ප්‍රඥාගේ ආරාධනාවෙන් තමන් වහන්සේත් ලෝකයේ දිහා බැලුවාම හැමෝම එක වගේ නෑ නුවණ තියන අය තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා කියලා තේරුණාට පස්සේ තමයි බණ කියන්න හිත ලැබුණා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත් හිතුණා මේ ධර්මයේ ගැඹුරුයි කියලා ඇත්තටම මේක ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි ගැඹුරු කාටද මේ කාමය ඒ කියන්නේ රූප මතම ජීවිතය ගොඩ නැගිලා තියෙන කාමරේ. කාමය කියලා කියන්නේ රූපයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි අදහසක් මනසේ ඇති කරගෙන වැරදි අදහසින් රූපය වැරදි අදහසින් තමන්ගේ මනසේ තියෙන අදහස රූපෙට බහරලා ඒ මත ගොඩනෙච්ච කිච්ච ලෝකෙටයි කාම ලෝකෙ කියන්නේ. විත්තියේ විත්තියක් ඒකේ චිත්‍රයක් යන්නේ. කිසිම ද්‍රව්‍ය කාරණාවක් නැහැ. විද්‍යයි චිත්‍රය විතරයි. ඒ මත සිහි වෙනකොට මල් පොකුරු, peerගෙඩි, ඇපල් ගෙඩි කියලා සිහි වෙනකොට සිහි වෙන අදහසින් විද්‍ය සහ චිත්‍රයට නැඹුරු වෙලා ඒ විද්‍යේ චිත්‍රය තුල ඇපල් දකමින්, peerගෙඩි දකමින්, මල් පොකුරු දකමින් තරාගත් ලෝකයක් තියෙනවා. බිත්තිය තුල එබඳු විචිත්‍ර අරමුණු ගොඩක් මවාගත්ත ලෝකයකටයි කාම ලෝකය කියන්නේ. සත්නෝපමා කාමා කියලා කියන කාමයේ හීනයක් වගේ. මනෝමෙන් හදාගත්ත ලෝකය. ඒ වගේ චත්තාරෝච මහභූත චතුර්ණච මහභූතා නම් උපාදාය රූපං. මේ මුළු ලෝකෙම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. අපි අවුරුදු 2000 ගානකට පෙර බුදුහාමුදුරුවෝ මේ වචනම වර්තමාන ලෝකෙන් ගත්තොත් අපි කියමු භෞතික විද්‍යාව වගේ කරනකොට අපිට උගන්වනවා පදාර්ථය කියලා යමක්. පදාර්ථය කියන්නේ මොකද්ද? ඝන, ද්‍රව, තාප වායු මේ භෞතික වස්තුන්ගේ පදාර්ථය මොකද්ද? ඝන ද්‍රව තාප වායු කියන හතරක් තියෙනවා. ඊට හා අඩුව වැඩි නැහැ. එතන ඝන කියලා කියුව විදිහට තමයි අවුරුදු 10 ගාන විසුරු බුදුරජාණන් වහන්සේ පාඨම කියලා කිව්වේ. අද ද්‍රව කියන එකට තමයි බුදුරජාණන් වහන්සේ ආපෝ කියලා කිව්වේ. අද තාප කියන එකට තමයි එදා තේජෝ කියලා කිව්වේ. අද වායෝ කියන එකට තමයි එදා වාතය කියලා කිව්වේ. ඝන ද්‍රව තාප වායු කියන එක තමයි හැම මේ පදාර්ථයක්ම තියෙන රූපෙකම ඇත්ත. භෞතිකයක ඇත්ත. එහෙනම් මේ අද ඒකයි බුදුදහම කියන එක පරේෂණ කළොත් මේ විදිහට බුදුදහම කියන එක ඔකවත් වෙනවා මිසක පිළිහෙන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා කිව්වේ අපි හිතාගෙන ඉන්න විදිහේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් රණවතු තියෙනව නෙමෙයි. පාඨකයා පොතේ ජෝවායු කියන හතරයි තියෙන්නේ කියන්නේ. අද විද්‍යාවෙන් කියනවා අපි ගෙවල් දොරවල් යාන වාහන දුවදරු කියන තැනක පදාර්ථය කියන්නේ මොකක්ද? ඝන ද්‍රව ධාතු වායු කියන හතර කියලා කියනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කලම කිව්වේ. ඒකයි මේ කියන්නේ. එතකොට කාම ලෝකයේ කියනකොට හිතන්න එපා අපි කෙනා කෙනාට ජීවත් වෙන්න වෙන වෙනම ලෝක තියෙනවා කියලා. ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් මෙහි තියෙන ලෝකයක් ගැන කියනව නෙවෙයි. ගඩොල් වල සිමිත්තියෙන් කළ බිත්තිය. බිත්තිය ඇඳ විචිත්‍රය. ඔතන ඇත්තම ගඩොල් වල සිමිත්ති ටික මම උපමා කළේ සසංකාරික පටවියාපෝතී චවායෝ කියන හතරට. ඒ සතර මහා ධාතු රූපේ ඇසුරු කරගෙන පවතින චිත්‍රයක් තියෙනවා. මහ භූත සහ උපාදාය රූප කියන ටික විතරයි මේ ලෝකෙ තියෙන්නේ. ඒ නිසා තමන්ගේ මනසේ එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේතේ කාම යානි චිත්‍රණ ලෝකේ පංචීමේ වික්කවේ කාම ගුණ මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා කාම නෙමෙයි කාම ගුණ පහක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පංචමේ වික්‍රේ කාම ගුණ කාම ගුණ පහක් තියෙනවා නේතේ කාම යාන චිත්‍රානේ ලෝකේ ඒ චිත්‍ර ටික කාමේ නෙමෙයි ආර්ය විනී ඒවට කියන්නේ කාම කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන එකට ඒවට කියන්නේ කාම ගුණ. ඒකට කාම නෙමෙයි. නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත්‍රයක් තියෙනවා. ඒක කාම නෙමෙයි. සංකප්ප රාගෝ කුයිසස්ස කාම. පුරුෂයාගේ මනස තුල ඇති වෙන සංකල්පයයි රාගයයි දෙකටයි කාම කියලා කියන්නේ. තිට්ඨන්ති චිත්‍රානි තතේ ලෝකේ. ලෝකේ චිත්‍ර ටිකක් තියෙනවා. gadolweli සිමෙන්තියෙන් කළ තාප් එක මේ ලෝකේ අපිට ඇස් දෙකෙන් දකින්න පුළුවන් ඕනම චිත්‍රයක් ඕකේ අඳින්න පුළුවන් නේද? පුළුවන්. ඇන්දෝ දැන් චිත්‍ර තියෙන්නේ. චිත්‍රයේ දකිනකොට අපිට එක එක දේවල් හිතෙන්න පුළුවන්. කාර් එකක්, බස් එකක්, මිනිස්සෙක්, කැපර විඩියක්, පළතුරු, රත්තරන්, රිදී කියලා චිත්‍ර දකිනකොට අපිට හිතෙන්න පුළුවන් නේද? හිතෙන්න පුළුවන්. අපේ හිතේ තියෙන ගතිය චිත්‍රවල නානත්වය මත ඒවට බැසගත්තට පස්සේ ඒ චිත්‍ර ටික තුල ජීවත් වෙන මනසකින් හදාගන්න ලෝකෙටයි කාම ලෝකෙ කියලා කියන්නේ. කාම ලෝකය කියන්නේ රූපයක සැබෑම ඇත්ත වහගෙන මනෝමය අදාගත සිද්ධියක්. ලෝකය. ඒ වගේ මහ භූත සහ උපාදාය රූපය නියොක්කම. ඒ ටික දකිනකොට මේ මිනිස්සු මේ ස්ත්‍රී මේ පුරුෂය කියන අදහස් ඇති වෙලා ඒ අදහස් මේ රූප මත පතිත වෙලා හදාගත්ත ලෝකයක් කාම ලෝකය කියලා කියන්නේ. අපේ කාම ලෝකයෙන් වැහිලා තියෙන මේ රූපය ඇත්තට එතකොට සතිපට්ඨානෙන් පෙන්වන්නේ රූපේ ඇත්ත. රූපේ ඇත්ත පෙන්වනකොට කාමයට ඉඩ නැහැ. ඒකයි කබලික ආහාරය පිළිසින් දකිනකොට කාය ආනුපස්සනාවෙන් කරන්න මොකද රූපය පිළිසින් දකිනවා කාම භූමියෙන් ඈතර වෙන්න පුළුවන් කාම භූමියෙන් ඈතර කරන දැන දක්වාම කායගත සතිය උදව් වෙනවා කායගත සතිය කරන්න මොකද්ද මහා භූත සහ උපාදාය භූත තාප්පේ සහ චිත්‍රය කියන තැනට පෙන්නලා තමන්ගේ මනස තියෙන කාම ආශ්‍රය ගෙවනවා. මේ අදහස් වලින් චිත්‍රය දිහා, විත්‍ය දිහා නොබලා විත්‍යක් චිත්‍රයක් තියෙන තැනක අදහස් ඇති වෙනවා කියන එක පෙන්නනවා. අදහසට ජීවත් වෙන්න දෙන්නේ විත්‍ය මත හෝ චිත්‍ර මත. එතකොට මේ අදහස් ටිකට පවතින තැනක් නැති වුණාම මෙයා අතහැරෙනවා. එතකොට අතහැරෙනවා කියන්නේ මොකද්ද? කාමයට ඉඩ නැහැ. කාමයේ අතහැරෙනවා. එහෙමයි කාම ලෝකෙ මිදෙන්න ඒ කාම ලෝකෙ මිදෙන්න කායගත සති ආධ්‍යාත්මික පාරමිත ත්‍යාකාරයෙන් වැඩි යුතුයි. එතික තේරුණා නේද මේ සතිපට්ඨාන කායගත සතිය කරන්නේ මෙන්න මේ වැඩේ කියන ටික තේරුම් ගන්න ඊගාවට කිසිම වෙලාවක හිත ඇතුලේ රූප සිහි කරගෙන රූප ඇතුලේ කායගත සතිය වඩන්න යන්න එපා. ඒකේ කිව්වේ අපි මනෝමය කෙනෙක්ව සිහි කරගෙන ඒ රූපය ඇතුලේ බලන්න යන්න එපා. තමන්ගේ මනසේ උපදින ගතියට ඉඩ නොතබා බාහිර භවය තුලින් විදර්ශනා කොට යුතුයි කියන එක. භවය තුලින් කියන එක කිව්වේ පින්වතුන්ට යම් කෙනෙක් හෝ යම් දෙයක් සිහිපත් වුණොත් හිතට සිහිවත් වෙනවත් එකම බාහිර රූපයක් ඔයගොල්ලන්ගේ හිතට දෙන්නේ අන්නේ රූපය හොයාගෙන යන්න බැරි වෙන්න රූපයේ තියෙන ඇත්ත පෙන්වන්න. මෙතන ඉඳලා මට යාළුවෙකු සිහිපත් කරන්න පුළුවන් නම් මේ සිහිපත් කරන හිතට බාහිර එහෙම යාළුවෝ නැහැ තියෙන්නේ මහබුත සහ උපාදාය රූපයි කියන ඇත්ත පෙන්නලා මේ අදහස සිහිපත් කරලා රූප හොයාගෙන යන්න බැරි වෙන්න ඒකයි මේකට වෙන්න තියෙන දේ. සවිඥානික වස්තු සවිඥානික වස්තු විදර්ශනා කරන්න කුණප කොටස් විදිහට බලලා එහෙම නැත්නම් පටිඝාපෝ තේජෝ වායු සතර මහා ධාතු වශයෙන් බලලා තමන්ගේ හිතේ තියෙන ගති ඒ රූපය මත පතිත වෙන්න පතිත වෙන එක නවත්තන්න. අවිඥානික වස්තු නම් අවිඥානික කියන්නේ අපි හිතමු අපිට සිහි වෙන කොළඹ නැත්තම් පිටරට නැත්තම් ලස්සන දිය ඇල්ලලා බලන්න යනවා. ඒ සිහිපත් වෙනකොට ඒ අරමුණේදී බලනකොට සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන තැනට හිත තබලයි මේ ගතිය නවත්තන්නේ. ඒකෙන් අපි කිව්වොත් මෙහෙම මම ඒකට සරල උපමාවක් දෙන්න මේ උපමාව හොඳට තේරුම් ගන්න ඊට පස්සේ උපමාව තේරුම් ගත්තාම උපමීය පහසුයි නැතිනම් උපමීය ගොඩාක් ගැඹුරු මේ ඉස්සරහින් තියෙන ලොකු බිත්තිය දැන් අපිට පේනවා චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට එන්න කියලා විත්තියේ දශමයක්වත් ඉඩක් නොතියක් මුළු විත්තිය පිරෙන්නම මුළු විත්තිය වැහෙන්නම අපි චිත්‍රයක් අඳින්න කියලා කිව්වොත් ගස් වැල් වාහන මිනිස්සු කාඩ වීදි නගර විශාල ගොඩනැගිලි මේවා ඉර ලිම් වැව් පොකුම ඔක්කොම විද්‍යමාන වෙන චිත්‍රයක් අඳින්න කියලා චිත්‍රයක් අඳිනවා. දැන් විත්තිය වැහිලා චිත්‍රෙට. දැන් ඇහින් බැලුවොත් චිත්‍රය පේනවද නැද්ද? පේනවා. දැන් විත්තිය පේනවද? විත්තිය පේන්නේ විත්තිය වැහිලා. හොඳයි අපි අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙනවද? අහුවෙන්නේ. අහුවෙන්නේ මොකද්ද? විත්තිය. දැන් හොඳට බලන්න ඇහින් බැලුවාම දැන් විත්තිය පේන්නේ චිත්‍රය පේන්නේ අතින් ඇල්ලුවොත් චිත්‍රය හුන්නේ විත්තිය හුන්නේ දැන් අහුවෙන දේ පේන්නේ පේන දේ අහුවෙන්නේ නේද හොඳයි ඔය තාපේ එහෙමම බිම පෙරලලා ඕකුඩ අපි ඇවිද්දුත් පෙනෙන කඩ මැද්දෙන් දැන් ඇඳපු චිත්‍රේ කඩ වීදි මැද්දෙන් අපි ඇවිදගෙන යනවා. දැන් කකුල හැපෙන්නේ බිත්තියේද චිත්‍රේද? අඩිය තියෙන අඩියක් ගන්න. දැන් කකුල හැපෙන දැන ඔයගලන්ට පේනවද? නැහැ. පෙනෙන්නේ චිත්‍රේ. දැන් පෙනෙන දැන ඔයගොල්ලෝ ඇවිදින්නේ නැහැ. ඇවිදින දැන පේන්නේ නැහැ. ඔයගොල්ලෝ කොහාටද ගියේ කොහාටද ආවේ කියන එක පේනවද ඔයගලන්ට? ඔයගොල්ලෝ පෙනෙන තැන ඔයගොල්ලෝ ඇවිදලා තියෙනවද? ඕක තමයි සැබෑම ඇත්ත. ඒ උපමාව වගේ උපමීය ගත්තොත් මේ මුළු පෘථුවියම මුළු පොළොවම තාපයක් කියලා හිතාගන්න. මුළු පොළොවම මුළු පෘථුවියම තාපයක් කියලා හිතාගන්න. ඔය තාපය පෘථුවේ නැමැති තාප්පයේ පිරෙන්නම වැහෙන්නම සිත්තරෙක් සිතුවමක් ඇන්දොත් දැන් ඕගොල්ලන්ට මෙහෙම ඇහෙන් බැලුවාම මේ චිත්‍ර පෙනේ. ওই චිත්‍ර පතිත වෙලා තියෙන තාප්පේ ඇහෙන් බැලුවොත් පේනවද? පේන්නේ නැහැ. ඒ ඕනම තැනක අත තියලා බලන්න අත තිබ්බොත් ඕගොල්ලන්ගේ අතට හැපෙයි තාප්පේ. නැත්තම් පොළොවේ හැපෙයි, පටවිය හැපෙයි. හැබැයි හැපෙන දේ පේන්නේ අපි දැක්කනේ විත්තිය උපමාවේ චිත්‍රය ඇහැට පෙනෙනවා විත්තිය පේන්නේ ඇල්ලු විත්තිය හැපෙනවා හැපෙන එක පේන්නේ හැපෙන එක පේන්නේ චිත්‍රයේ පේනවා පේන එක හැපෙන්නේ. ඒ වගේ මේ මුළු පොළොවම උදව් කරපගෙන ඇඳපු චිත්‍රයක් නේ තියෙන්නේ. ඇඳපු චිත්‍රයක් තියෙනවා. මේ චිත්‍රය ඇහැට පෙනෙනවා. හැබැයි මේ පෙනෙන චිත්‍රය ඕනම තැනකට අත තියලා බලන්න මේ චිත්‍රයේ පතිත වෙලා තියෙන පටිගය ඇගේ හැපේ මිසක ඕගොල්ලන් මේ පෙනෙන දේ හැපෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ සතිපට්ඨාන වඩනකොට ඕගොල්ලන්ව අద్భుත ආශ්චර්යමත් තැනකට ගෙනේ. මොකද්ද? ඕගොල්ලෝ ඇවිදපු කිසිම තැනක් පෙනිලා නැහැ, පෙනෙන කිසිම තැනක ඇවිදලා නැහැ කියන තැනකට ගෙනේ. ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගති ආගති ගති ආගති ඇති කල්ලි චුති උප්පත්ති පෙනේ චුති උප්පත්ති ඇති කල්ලි ජරා මරණ පෙනේ මම අහවල් තැනටයි ගියේ ගති අහවල් තැන ඉඳලා එන්නේ ආගති ගති ආගති ඕගොල්ලෝගේ මනසේ ඇතිතා ඉපදීමක් මැරීමක් කියන එකක් හම්බ වෙනවා සම්තති වශයෙන්ුත් එක්ෂණික වශයෙන්. එතනින් චුත වුණා මෙතන උපන්න මෙතනින් චුත වුණා එතන උපන්න කියන එකක් හම්බුනේ. චුති උප්පත්ති දෙක ඇතිතහක් ජරා මරණ පෙනෙනවා ඕගොල්ලන්ට. ඇවිදින තැන පෙනෙන තාක් පෙනෙන දෙයක ඇවිදින්න පුළුවන් තාක් ඕගොල්ලන්ට ගති ආගති දෙක තියෙනවා. මම කතා කරන මේ දර්ශනය ගොඩාක් ගැඹුරුයි. නමුත් ජීවිතයේ කියන එකේ දුක දසම මාත්‍රක තිතුරු වෙන්නේ නැහැ. සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ විම සිසිල්ලුයේ වෙමි කියන තැනකට අරගෙන යනවා. මේකෙදි මේ ගැඹුරු සිද්ධිය දර්ශනය ගැඹුරකට හිතන්න එපා. ඕගලන්ට කෙස්ලොම් නියදත් හම්වාස් කියන ටික හිතා ගන්න පුළුවන් හිතන්න පුළුවන් ඒ හොඳට නැති. එතනින් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පෙන්වුවේ මහා සයුරට උපමා කළා. මහා සයුර කියන එක මෙන්න මෙච්චරයි කියලා වහින්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි පටන් ගන්න කකුලේ විලුඹුව තෙමෙන්නේ නැති වෙරළේ ඉඳලා. ඒ වගේ මේ ශාසනය පමන කරන්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි යන්නේ ඉස්සෙල්ලා මේ කෙස්ලොමියටත් කියන ටක මෙනෙහි කරන තැන ඉඳලා පටන් ගන්න. මෙතනින් පටන් ගන්න අනුක්‍රමයෙන් අරගෙන යයි. අනුකුබ්බ කිරියා අනුකුබ්බ සිකා අනුකුබ්බ ප්‍රතිපදා අනුපූර්ව නපුර වෙලා තියෙනවා. තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච ටික තමන් කියන කයටත් බාහිර සත්වයේ පුද්ගලෝ කියන කයටත් බහැලන්නේ නැති වෙන්න බලන්න. ඔය විදිහට බලනවා නම් මේක ගැඹුර නැහැ. මම අර ටික ගත්තේ ඒ මුළු පොළොවම වැහෙන්න ඇඳපු චිත්‍රයක් වුණොත් චිත්‍රය පේනවා චිත්‍රයේ පතට ගල තියෙන පොළොව පේන්නේ අවිඥානික වස්තු විදර්ශනා කරනකොට උන් ඔය ධර්මතාවය හොඳට මතක තබා ගන්න. කොළඹ කියලා පෙනෙනකොටම මම හිතන කොළඹ නම් හම්බ වෙන්නේ මහ භූත මත පතිත වෙච්ච චිත්‍රයක් නම් ඇහැට පෙනේ නේද කියන තැනකින් මහ භූත සහ උපාදාය රූපයි කියන තැනකට නුවණයි. කොළඹ කියන අදහස චිත්‍රය මත පතිත වෙන්න දෙන්නේ නැහැ. මහ භූත සහ නැත්තම් පෘථිවිය ඇසුරු කරගෙන චිත්‍රය පෙනෙනකොට කොළඹ කියන අදහස Tamanට තමන්ගේ කොළඹ කියන අදහස චිත්‍රය මත පත් වෙන්න දෙන්නේ නැහැ. ලස්සන දියල්ලා කියනකොට පොළොව මත පතිත වෙච්ච තැනක චිත්‍රය දක්වන දියල්ල කියන අදහසක් ඒ දියල්ල කියන අදහස ඊට පතිත වෙන්න ඔය අනාත්ම දර්ශනයටත් නුවණ එනවා නමුත් ඒක යෝගියාට ගැඹුර වැඩි නිසා ගැඹුර වැඩි නිසා එතෙන්ට අනුක්‍රමයේ නුවණ මුහු කරපු දවසට ඒ ටිකත් අල්ලලා ගන්න පුළුවන්. නමුත් ආධුනිකයට ඒක ගැඹුර වැඩි නිසායි බුදුරජාණන් වහන්සේ අවිඥානික වස්තුන්ගේ කායගත සතිය පෙන්වන්නේ නැතුව සවිඥානික වස්තුන්ගේ විතරක් වෙන්නේ අජත්තක් වා කායේ කායපස්සී විහෙරති බහිද්ධාවා කායේ කායපස්සී විහෙරති කියලා පෙන්වන්නේ එතන බහිද්ධාවා කායේ කියනොත් පර සත්තානංවා පර පුද්ගලණංවා කියන තැනින් පැනවි. අනිත් රූපත් කායගත සතියට අයිති නැතුව නිසා නෙමෙයි. ලස්සන දියැලක් වැටෙනවා කියන තැනක මහබුද්ධ සහ උපාදාය රූපයි කියලා බලලා තමගේ මනසේ කතිය ඊට බහලන්න නැතුව බහලන්න නැතුව ඉන්නවා කියන කාරණාවට ඉඩ නැහැ. අපහසු ලෝකයට ඇයි ඉතින් චිත්‍රයක් තුල වතුර පාරක්ම කරන එකක් තියෙන්න පුළුවන් නේ කියන වගේ තැනකින් ප්‍රශ්නේ. ඔයගොල්ලන්. නමුත් කාය සතිපට්ඨානයේ හොඳට මූකුල මට්ටමට ආවහම යට එක ප්‍රශ්නයක්ම නැහැ. එතෙන්ට මොන ඒ නිසා දැනට සවිඥානික රූප ටිකේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා නෑදෑකමට සිහි වෙන බාහිර අරමුණු වල බලන්න ආධ්‍යාත්මික මේ කයත් බලන්න ඒ බලන්නේ තමන්ගේ මනසේ තියෙන මේ කෙලෙසියට ඉඩ නැති වෙන්නයි කියන නුවණ තියාගන්න. මහ භූත සහ උපාදාය කුම කුටස් ටිකක් තියෙන තැනක ඒ රූපය දකිනකොට අයියා කියන අක්කා කියන සහෝදරයා කියන අදහස ඇති වෙනකොට ඒ අදහස ඒ රූපෙ දිහා බැලුවම කෙස්ලොම් මස් හම් පෙනෙන්නේ නැහැ චිත්‍ර පෙනෙන්නේ නැහැ අයියෙක් අක්කෙක්මයි පෙනෙන්නේ ඒ නිසායි සහෝදරයන් වල සහෝදරී වල දුක විඳින්නේ. මේ කෙලෙසිය දුර වෙන්නයි මේ කායගත සති වඩන්නේ. මං කිව්වේ මහ භූත සහ උපාදාය රූප තියෙන තැනක අපේ මනස තුල සංකප්ප රාගයක් ඇති වෙලා සංකප්ප රාගයෙන් චිත්‍රය දිහා බලලා හැදිච්ච ලෝකෙටයි කාම ලෝකෙ කිව්වේ. එතකොට මට හම්බ වෙන ලෝකය මගේ කාම ලෝකය මහා භූත ටිකටත් අයිති නෑ උපාදාය රූපෙටත් අයිති නෑ මගේ මනසේ තියෙන කෙලෙසට අයිති නෑ මේ දෙන්න ඒ මත පතිත කරගල හදාගත්ත ලෝකයක් තියෙනවා මනෝමය සිද්ධිය තියෙනවා මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් අවිද්‍යාව නැති කිරීම ඒ විදිහටයි කායගත සතිය වඩන්නේ වේදනාව පස්සනාව වඩද්දී හැම වෙලාවෙම තමන්ගේ හිතේ මේ වේදනාව අරබ්‍ය සිතේ උපදින ගති වේදනාව අරබ්‍ය පතිත නොවෙන්නයි වේදනාන් පසනාව වඩන මේ වේදනාවට තියෙන්න බෑ එක එක විදිහේ වස්තු දැකලා ඇතිවෙන සැප වේදනා එක එක වස්තු නිසා ඇතිවෙන දුක් වේදනා එක එක වස්තු නිසා ඇතිවෙන උපේක්ෂා වේදනා තියෙන්න බෑ මේ වේදනුපස්සනාව වඩන යෝගියට ඊගවට මේ ධර්මයන්ගේ මිදෙන්න හරිම පහසු දෙයක් තමයි වේදනුපස්සනාව එයා වේදනාව ගැන නුවණින් බලනවා වේදනාවට තමන්ගේ මනසේ තියෙන gati පතිත වෙන්න නොදී. ස්පර්ශය නිසා මේ වේදනාව ඇති ඒකයි වේදනාව වේදනානුපස්සනාව වේදනාව නව ආකාරයක් වෙනකොට වේදනා නමයක් නැහැ. වේදනා හයයි තියෙන්නේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුන පෙන්නලා මේ වේදනා තුන සාමිසව හා නිර්ආංශව ලැබෙන්න පුළුවන්. මේ සැප වේදනා හා දුක් වේදනා කියන තුන කාමය නිසා සැප දුක් උපේක්ෂා, නෙක්ඛම්ම නිසා සැප දුක් උපේක්ෂාත් වශයෙන් ලැබෙන්න පුළුවන්. ඒ හැමතැනකදීම හඳුනා ගන්න කියන එකක් කිව්වේ. අපේ ජීවිතයේ සැප දුක් උපේක්ෂා කාම සහගතව හෝ නෙක්ඛම් සහගතව ලැබෙන්න පුළුවන්. ඒ වෙද්දී වේදනුපස්සනාව ගැන නුවණ තිබුණොත් තමයි මේ තණ්හාව අතහැරෙන්නේ. අපි කියමු මම එකකට ගත්තු. හරිම ලස්සනයි. දුම්හිඳ තියලා අපි කට්ටිය යම් අද දුම්හිඳ තියලා බලන්න එතන හරි ලස්සනයි කියලා කතා කරනකොට අපිට දුකින්ද දියල්ල දැකලා සැප වේදනාවක් ලබන්න පුළුවන් කියන අදහසයි හිතින්. නමුත් වේදනානුපස්සනාව වඩන යෝගියා දකිනවා යන්න කලම වේදනාව ගැන යට නුවණයි. මොකද්ද? මම දුකින්ද ඇල්ල බලන්න කියලා ගියා. ඇහැට රූපයක් ස්පර්ශ වීම චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක්ම ඇති වෙනවා. ස්පර්ශය නැති වෙනකොට වේදනාවක් නැති වෙනවනේ කියන තැනකින් නුවණයි. දැන් මේ කයට යම්ම වේදනාවක් සැප හෝ දුක හෝ උපේක්ෂා යම්ම වේදනාවක් හම්බ වුණොත් මේ වේදනාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියන තැනට නුවණයි. මගේ අතේ මේ වේදනාව කකුලේ මේ වේදනාව කියලා වේදනාවට අත් කකුල් සිහි වෙනකොට මේ අර රූපය කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියලා හිතුනහම ඒ කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියන සිතුවිල්ල රූපෙට වැසගන්නේ නැති වෙන්න රූප කායanusasanaව වැඩුවා වගේ මේ වේදනාව අතේ මේ වේදනාව කකුලේ කියලා හිතනකොට අත කකුල කියලා හිතන එක තමයි දැන් විඥානය. ඒ හිතේ තියෙන ගතිය මේ වේදනාවට වැසගන්න ඉඩ නොතබා වේසනාවට ගැට ගහන්න නැති වෙන්න තමයි බලන්නේ මේ යම් වේදනාවක් ඇති වෙන ස්පර්ශ කාය සම්පස්සේ නිසාම වේදනාව ඇති වෙනවා ස්පර්ශය නැති වෙනකොට මේ දුක් වේදනාව නැති වෙනව නේද කියලා බලන්නේ මේ වේදනාව කකුලේ වේදනාවක් නොවෙන්න මේ වේදනාව අතේ වේදනාවක් නොවෙන්න මේ වේදනාවට විඥානීය පිහිටියොත් වේදනාවට අත්ති වේදනාවට කකුල් තියෙයි වේදනාවට ඔළුව තියෙයි වේදනාවට බඩ තියෙයි වේදනාවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉතුරු වෙයි ඕගොල්ලන්ට එහෙම තිබුණොත් දකින්න වේදනාවේ විඥානය පිහිටලා කියලා තේරෙනවා කියන්නේ වේදනුපස්සනාව හරියට වඩන්නේ වේදනාවට විඥානයේ වැස නොගන්න එහෙම වුණොත් විඥා වේදනාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැති වෙනව නැති වෙනවා කියලායි පේන්නේ ඒ වේදනාවට ඔළුව නෑ කකුල් නෑ අත්පය නෑ අර මම ඔයගලන්ට උපමාවක් කියන්නේ අන්නේ ඒ තැනට ඔයගලන් ගේනවා. මේ වේදනුපස්සනාව වඩනවා. ඔයගලන්ට ජීවිතේ ගොඩාක් ආස්වාදේ හිතෙන්නේ මිහිරි මිහිරි දේවල් කයට ස්පර්ශ කරන්න පුළුවන් අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ගේ කයට ස්පර්ශ වෙනවා කියන අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ට විඳින්න පුළුවන් කියන හැඟීම නිසායි නේද නමුත් මම ඔයගලට උපමාවක් කියන්නේ. හොඳ කුළු කෑල්ලක් හරි ලී කෑල්ලක් හරි අරගෙන ඔයගලට ගැහුවොත් කවුරු හරි. දැන් ලී කෑල්ල කයට වැදුනහම වේදනාවක් ඇති වෙනව නේද? තේරෙනවද? ඒ දුක් වේදනාව අර ලී කෑල්ලෙන් දෙන්නේ. ඕගොල්ලෝ ලී කැල්ලද විඳින්නේ. ලී කැල්ලෙන් මේ කයට ගැහුවොත් ලී කැල්ල කයට වැදුණු නිසා කාය සංපස්යෙන් උපන්න වේදනාවක් විඳිනවා මිසක ඕගොල්ලෝ ලී කැල්ල විඳිනවද? ලී කැල්ල විඳලා කියනවද? මම කියන එක තේරෙනවද? බාහිර ලී කැල්ලක් අරගෙන කයට ගහගෙන බලන්න ලීය කයට වැදුනහම කය දැලිච්ච වේදනාවම තමන් විඳිනවා මිසක තමන්ට තමන්ගේ කයම විඳ ගන්න වෙනවා මිසක ලී කෑල්ල විඳලා නෑ නේද කවදාවත්. හොඳයි. මේ දුක් වේදනා දුක් වේදනාව ආවේ මේ ලී කෑල්ල ගැටුණු නිසායි කියලා. මේ ලී කෑල්ල නිසායි කියලා දකිනවනම් ඒ වේදනාව ගැන වැරදි දැකීමක් නෙමෙයිද? ඒ වගේ මේ වේදනාවන් පස්සනාව වඩනකොට කාය සංපස්සජා වේදනා කියලා මේ ස්පර්ශ නිසා වේදනාව ආව කියලා දකින්නේ හැම වෙලාවෙම වේදනාව විඥාන ටිකක් වුණොත් වේදනාවට ලී කැල්ල වැදුණු බවයි පෙන්වන්නේ. බාහිර කෙනෙක්ගේ ශරීරයේ මෘදුවට ස්පර්ශ වෙච්ච බවයි පෙන්වන්නේ. නමුත් අනිත් කෙනෙක්ගේ ශරීරයේ එහෙනම් අපි විඳලා තියනවාද? ඒ ශරීරය අපේ ශරීරයේ ස්පර්ශ වුණාම අපේ කාය ස්පර්ශය කය තලිච්ච ආකාරයට අපේ කයම අපි විඳලා තියෙනවා මිසක දුක් වේදනාවට වගේම සැප වේදනාව ඇති වෙන විදිහට නුදුවට වස්තුවක් අපේ කයේ ස්පර්ශ වුණාම ස්පර්ශ වෙච්ච අපේ කයමක් විඳලා තියෙනවා මිසක බාහිර කයක් විඳලා නැහැ කියන පින්වතුන්ට පැහැදිලි නේද? ජීවිතේ කිසිම දවසක බාහිර වස්තුවක් අපි විඳලා නැහැ. නමුත් මේ වේදනාවට විඥානයේ එකතු වුණා. විඥානයේ වේදනාවේ කිතියක් වුණොත් ඕගලන්ට පෙන්වන්නේ. මේ වේදනාව එන්නේ රූප නිසායි, ශබ්ද නිසායි, ගන්ධ නිසායි, රස නිසායි, ස්පර්ශ නිසායි කියලායි පෙන්වන්නේ. අර රූප ටික මහ භූත සහ උපාදාය රූප ටිකට විඥානය පතිතුනාම අපිට බාහිරින් පෙන්වනවා වගේ. මේ වේ කාය සම්පස්සේ උපදින වේදනාවට අපේ සිතේ තියෙන විඥානයේ පැපතිත වුණොත් වේදනාවේ විඥාන ටිතියක් ඇති වුණොත් හඳුනා ගන්න තියෙන සැබෑම ලක්ෂණය වේදනාවට බාහිර ආයතනයක් ගැට ගැහිලා ඇති. මේ මලක් දකින්න නිසායි ලස්සන මේ ඇහෙන් බලනකොට මේ සැප වේදනාව මල දකින්න නිසායි. ඕගලන්ට එන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. මල චක්කු ප්‍රසාදයට ගැටිලා මේ ප්‍රසාදයේ විදුණු වේදනාව යෝගලන්ට එන්නේ. කය ලී ගැල්ල කයට ගැටිලා කය තලුණු වේදනාව වින්ද මිසක ලීය වින්ද නෑ වගේ. රූපය ඇහැට ගැටිලා ඇහැ තලුණු එකමයි අපි වින්ද මිසක රූපෙ වින්දේ නෑ. නමුත් ප්‍රපංචයකට පෙන්වන්නේ මේ මල දකිනකොටයි මේ සැප වේදනාව. මේ පුද්ගලය දකිනකොට මේ අමනාප වේදනාව මේ පුද්ගලය දකිනකොට උපේක්ෂා වේදනාව කියලා මේ වේදනාවට බාහිර රූප හෝ සද්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශ කියන ආයතන 6 වේදනාවට ගැට ගැහුවොත් දකින්න මොකද්ද මේ විඥානීය වේදනාවේ පිටලා කියලා එහෙනම් වේදනුපස්නාව වඩන්නේ මොකටද අපේ විඥානය මේ වේදනාවේ පිහිටන්න නොදෙන කමටයි විඥානයේ මේ වේදනාවේ නොපිහිටියොත් විඥානේ වේදනාවට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කිසිම දෙයක් ගැට නොගහුවොත් වේදනාවට නිමිති නැහැ ස්පර්ශ නිසා වේදනාව හටගෙන ස්පර්ශ නැතිවෙන නැති වෙනවා කියන සිද්ධිය යම්ක වෙන්නේ තේරෙනවා කියන්නේ අන්න ඒ විදිහටයි වේදනානුපස්සනාව වඩන්න. ඒ විදිහටයි වේදනානුපස්සනාව වඩන්නේ. 10 පාරයි දැනට මේ අනුපස්සනාව දෙක හොඳටම ප්‍රමාණවත් මම හිතේවත් ඉදිරි කාලෙදි කියලා දෙන්න. නමුත් මේක තියෙනවා මේ සතිපට්ඨානයේදී අපිට ඕනේ ඕනේ සතිපට්ඨානය කැමැති කැමැති කෙනෙකුට කැමැති කැමැති තැනකින් අරගෙන වැඩි හැකි වැඩි යුතුයි කියන එකක් නැහැ. මේ සතිපට්ඨානයේ තියෙනවා හතර චරිත ප්‍රභේදයකට දුක්ඛ පටිපදා දන්දා අභිඤ්ඤා දුක්ඛ පටිපදා කිප්පා අභිඤ්ඤා කියන චරිත දෙකටයි කායනුපස්සන වේදනුපස්සන එතකොට ඒ චරිත දෙක තණ්හා චරිත කියලා ditthi චරිත කියලා චරිත දෙකකට බෙදනවා ඒ තණ්හා චරිත දුක්ඛ ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා දුක්ඛ ප්‍රතිපදා දන්දා අභිඤ්ඤා ප්‍රතිපදාව දුක් සහිතයි හිත සමාධි කරගන්න හරීම අමාරුයි කෙනෙකුට නුවණත් අඩුයි. කියන කෙනාටයි රූපේ තියෙන්නේ. හිත සමාධි කරගන්න ටිකක් හරි අසීරු අමාරු. නුවණ ටිකක් තීක්ෂණයි. කෙනාට තමයි වේදනා පස්නාව තියෙන්නේ. මේ මට්ටමේ අපි ඔක්කොමලා ඉන්නේ සමාධිය ගන්න අමාරු මට්ටමකයි කාමවිච රූපම. ඒ හින්දා මේ කමඨාන් දෙක හොඳට ඒ මට්ටමට ගැලපෙනවා. මම ඉඳ ළඟට වෙලා වුණා එකක් කියලා දෙන්නම් දැනට ඔය කාරණා දෙක තේරුණා නේද ඒකයි මම කිව්වේ සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වරදිනවාමයි වැරදුනොත් නිවන වරදිනවාමයි මේ අර්ථය තේරුම් නොගෙන සතිපට්ඨානේ කොච්චර වැළුවත් වැඩක් නැහැ අපි මේ සතිපට්ඨානේ වඩනවා කියලා කරන්නේ විපාක නාම රූප දෙක කර්ම විඥාණයට පිහිටක් නොදෙන දෙකයි අපේ විඥාණය මේ නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් නාම රූප නිරෝධේ විඥාන නිරෝධයි විඥාන නිරෝධේ නාම රූප නිරෝධයි කියලා අනිපතර හැරෙයි. විපාක නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් මේ විඥාණය එහෙම වුණොත් නැවත නාම රූප නිරෝධයි සලආයතන පස්ස වේදනා මේ ජරා මරණ දුක්ම නිරුද්ධ වෙලා යනවා. මේ පරියාය දකින්න මහා නිදාන සූත්‍රයේ තියෙන අවිද්‍යාව දක්වා නෙමෙයි. නාම රූප නිසා විඥානේ විඥාන නිසා නාම රූප නාම රූපච්ච සලආයතන කියන පරයයක් තියෙන. අන්නේ පරයය දකින්න මේ විපාක නාම රූප දෙක ඔය නාම රූප දෙක නිසා තමයි හිතට කියන කරන මගේ කර්ම විඥාණයට පිහිට තියෙන්නේ. ඒ කර්ම විඥාණයේ පිහිට තිබවම තමයි නැවත නාම රූප දෙක හදන්නේ. විඥානපච්චය නාම ආපහු ඇදුවාම සලායතන වෙලා ස්පර්ශ වෙලා වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ දුක එනවා මේ නාම විපාක නාම රූප දෙකේ පිහිට මේ විඥාන නොලකු මේ නාම රූප දෙකේ විඥානේ නිරෝධ විඥාන නිරෝධේ නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්න සුපායාස නිරුද්ධති කියන දෙට මේක තව එක පරයයකින් දකින්න යථාර්ථයමයි තියෙන්නේ මේ පෙනෙන පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන රස විඳින ස්පර්ශ ලැබෙන ධර්මාරම්මන අනුගෙන මේ ආයතන හයේ කිසිවක් කුමන හෝ දෙයක් තමන්ගේ විඥාණයට නැවත හසු වුණොත් විඥාණය පිහිටනවාමයි කර්ම රැස් වෙනවාමයි මේ ස්පර්ශ ආයතන හය පරිහරණය කළොත් ස්පර්ශ ආයතන හය පරිහරණය කළොත් ජරා මරණ දුක පරිහරණය කරනවාමයි මේ ස්පර්ශ ආයතන හය දායාද කරගෙන උරුම කරගෙන ඉපදිලා ඒ මතම හැදිලා වැඩිලා ඒ ස්පර්ශ ආයතන හයෙන්ම මිදිලා ජීවත් වෙනවා ස්පර්ශ ආයතන හයට එකතු නැතුව ලෝකයේ තුලම හැදිලා වැඩිලා ලෝකයේ කිව්ව ස්පර්ශ ආයතන හය ඒකෙම හැදිලා වැඩිලා ඒකෙම ජීවත් වෙනවා ඒකට එකතු නැතුව. ඒ ආයතන හයේම ජීවත් වෙනවා හිතින් කියින් කිරින් කරමින් ඒකකටවත් හිතින් කියින් කිරින් ගැට ගන්න නැතුව. පෙනෙනවා විපාකෙට පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා මම්ම හිතලා කියනවා කරනවා මිසක හිතන කියන කරන දේ පෙනෙන දෙයට ගැට ගන්නෑ. ඇහෙනවා ඒ අරඹය හිතනවා කියනවා කරනවා හිතන කියන කරන දේ ඇහෙන දෙයට ගැට ගන්නවා. ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙන අදාපේ ලෝකේ තියෙන ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙන මේ ලෝකේ දැසිය යුතුයි මම ඔයගලන්ට උපමාවක් කියන්නම් අර කතාවක් අහලා තියෙනෝනේ මට මතක නැහැ 70 කොයිතර කොවිඩ් කොයි කියාම ලොකු කාන්දක් කැලි හතරක බලයකට යකඩයක් එල්ලෙන්න හදලා තිබ්බා කියලා. විත්ති හතරේ සමාන්තර සමාන්තරව හතර පැත්තේ විශාල චුම්බක හතරක්. කාන්දක් කැලි හතරක් සමානාන්තරව කියලා ඒ කාන්ද කෑලි හතරේ බලෙන් මැද අහස යකඩයක් එන්න හදලා. මේ දෙවියන්ගේ ආශ්චර්ය නිසා තමයි මේ යකඩ එල්ලෙන්නේ අහසේ කියලා තමයි ඔක්කොල වන්දනා කරන්නේ. ඉතින් මිනිස්සු රැවටෙන මෙච්චර මහ විශාල යකඩයක් කිසිම දෙයක තියෙන්නේ නැතුව මේ වගේ අහසේ තියෙන ඇත්තටම දෙවියන් වහන්සේගේ බලෙන් කියලා ඔක්කොම වඳිනවා පුදනකොට මේ ලංකාවේ ඇත්ත දාමුතුගේ මට මතක බලන්න ගියාම මෙයා තේරුම් ගත්තලු මේකේ මොහාර රහසක් තියෙනවා කියලා හිතුණලු මේ චුම්බක ශක්තියක උඩ එකක් ඇති කියලා වටාපත ඇල්ලුවල එක පැත්තේ පිටියකට අල්ගුවාම අර සමානතරතාවයේ විදිලා ගිහිල්ලා යකඩ දෙනවා ඩාකන පිටිය. ඉතින් මම මේ කතාව ගත්තේ පිටිය හතරේ සමාන්තරව තිබ්බ චුම්බක හතරක සමාන්තරතාවය නිසා මැද අහසේ යකඩයක් ඉඳලා තියෙනවා. මේ යකඩේ චුම්බක හතර නිසාම පවතිනවා. චුම්බක හතර නැතුව පවතින්නේ නැහැ. නමුත් චුම්බක හතරේ එකකටවත් අයිතිත් නැහැ. එකක් එකකට අයිතිත් නැහැ. ඔක්කොටම අයිතිත් නැහැ. ඒව නැතුවත් බෑ චුම්බක හතර නැතුවත් බෑ චුම්බක හතර එකක් එකක් නිසාමත් නෙමෙයි ඔක්කොම නිසාමත් නෙමෙයි ඒව නැතුවත් නෙමෙයි ඒ හතරමත් නෙමෙයි නමුත් මේ නිසා මේ යකඩ පවතින යකඩ කියන්නේ මේ හතරට අයිති නෑ එකකට අයිති නේ ඒ වගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා සහෝදර ඥාති හිතේසින් ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් යම් තාක් ලෝකයක් තියෙන. ඔය ඔක්කොම ලෝකෙ ටික. හරියට අර මැද යකඩේ වගේ. ඔය ලෝකය ඔගලගේ ඔය ලෝකය චක්ක සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතන හයට බැඳි වෙලා හයට සමාන්තරව තියෙන්නේ. මේ හයෙන් එකකටවත් ඕගොල්ලෝගේ ලෝකේ අයිති නැහැ. හයමත් නෙමෙයි හයෙන් එකකුත් නෙමෙයි මේ ලෝකේ. ඔය ලෝකේ එකක් හරි අතහැරෙනවා විදුණු. මේ ආයතන එකක් හරි නිරුද්ධ වුණොත් නැති වුණොත් අර සමානතරතාව එකක් හරි විදුණොත් මේ මැද යකට තියෙන්නේ නැහැ වගේ. එක ආයතනයක් නැතුනොත් ඕගොල්ලෝ මේ ලෝකේ හිටින්නේ නැහැ. නැති වෙනවා. මේ ලෝකය ආයතන හය නිසාම ඡන්නමේ උපාදාය. කුමක් ඇසුරු කරගෙන ලෝකේ පවතින්නේ? මේ ආයතන හය ඇසුරු කරගෙන පවතින. කුමක් ඉපදීමෙන් මේ ලෝකේ උපදිනද? ආයතන හය උපදීමෙන් ලෝකේ උපදිනවා. මේ ආයතන හය ඇසුරු කරගෙන ලෝකේ පවතින. එතකොට මේ ආයතන හය නැත්තම් නැත්තේ මේ රූප මෙතන තියෙන ප්‍රශ්නේ අපි ගාව තියෙන මේ ලෝකේ එක ආයතනයක් තුල නැති හින්දායි ආයතන ඇසුරු කළාට අපිව පිරෙන්නේ නැත්තේ ඕගොල්ලෝ දකින සීන සැබෑ වෙන්නේ නැත්තේ ඕගොල්ලෝ හිතන දේ සඵල නොවෙන්නේ මේ ආයතන ඇතුලේ නැති නිසායි ආයතන නිසාම එල්ලලා තියෙන මේ ලෝකයේ තුල අපි යම් යම් දේවල් හිතාගෙන ආයතන ලෝක වලින් ගෙව්වට ඒක නොලදෙන්නේ ඒක ඒක නැති නිසා හැමදාම අපිට හීනයක් විතරයි මේ ලෝකේ සම්මෝහම කම බලන්න මම කියන දේ ඕගලන්ට ඉන්නවා අපි හැමෝටම ඉන්නවා මම කෙනෙක් රූප බලන මම, ශබ්ද අහන මම, ගඳ සුවඳ ලබන මම, රස විඳින මම, ස්පර්ශ ලබන මම, ධර්මාරම්මණයෙන් හිතන මම. එතකොට ආයතන හයම ක්‍රියාත්මක කරන්නා වූ මම අයිති මොන ආයතනෙටද? ඔය ආයතන හයට වඩා තව ආයතනයක් තියෙද? එහෙනම් ඔය ආයතන හයම ක්‍රියාත්මක කරන මම කාටද අයිති? ඒක තමයි ආයතන හය නිසාම පවතින මම. ඒ මම මේ ආයතන හයට අයිති නැහැ. නමුත් ආයතන හය නිසාමයි. හැබැයි ওই මම අයින් කරගන්න පුළුවන් මේ ආයතනයන්ගේ තියෙන සමතුලිතතාව පිටීම. ඒක කරන්න පුළුවන් සතිපට්ඨාන විතරයි. මම කතා කර දර්ශනය ටික ගැඹුරු ඇති. නමුත් යම් කිසි කෙනෙක් මේ ශාසනය හැමදාම ටිකක් හිතන්න පුළුවන් කෙනාටයි පඤ්ඤාවන්ත සාය ධර්මෝ නාය ධර්මෝ දුප්පඤ්ඤාසය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 පුංචි ළමයා අඬනවනේ මට ජීවත් වෙලා වැඩක් නැහැ එකපාරට මට නැගිටින්න බෑ කියලා. මව කුසෙන් දීවිච්ච ළමයා හිතනවා වගේ. ඒ වගේ අනේ මට තේරෙන්නේ නැහැ මට මේක බෑ කියලා ඔයගොල්ලෝ හිතන්නේ. හරියට ඒ වගේ. නමුත් මේක අනුකුප්ප කිරියාවක් අනුකුප්ප සික්ඛාවක් කියන එක පේනවා අපේ ජීවිතේ. අපි නැගිටලා විදිහට දක්වනවා. ඒකට තිබුණ අනුපූර්ව වැටහක් මේ ධර්මයටත් තියෙනවා. ඒ නිසා සසර දුක එපා නම් සසර දුක අයින් කරන්න ඕනේ නම් මේ ධර්ම ගැඹුරුයි කියලා පැත්තකින් කියන්න එපා. මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි, මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභයි, සසර දුකින් නිවන සත්‍ධර්මයේ අතිශයින් දුර්ලභයි. හැමදාම මේ මට්ටම අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැමෝටම මතක් කරනවා මේ ගතානුගතිකව දුවන සමාජ රටාව දෙක තුල මේ දුවන්නම් වල දුවන්නේ වෙන්නේ නැතුව ජීවිතේ ටික ටික හරි ගැඹුරුණත් මේ ධර්මය